දෛ ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි සද්දා කුචි සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම දෙනා ධර්ම ගෞරවයේ යුක්තව සාදුකාණය පාත්තමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතන්නකෝ භෝ අபிසඤ්ඤා නිරෝධෝ හෝති තී සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසතමනේ සති පතා කරගෙන යන වැඩ පිළිවෙලක් අත්තාම අපි මේ බ්‍රහස්පතින්දා දවසේ මේ පැය යොදාගෙන තියෙනවා ධර්මදේශනාවක් සඳහා. ඉතින් අපිට ඊට රාත්‍රී අවස්ථාවේ අපි ඒක චාරිත්‍රාක් වශයෙන් පාත්තගෙන යනවා. ඉතින් මේ චාරිකාවෙන් පස්සේ අද ඉස්ලාම ඒ ධර්මදේශනාව පටන් ගන්න අවස්ථාවක්. ඉතින් ඒ සඳහා අලුත් සූත්‍රයෙන් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි මෙතෙක් කල් කිරුවේ චාරිත්‍රානුකූලව ඒක ਸਰවචන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ඉදිච්ච සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයට අනුව දේශනා මාලාවක් විදිහටයි මේක පවත්වන්න චාරිත්‍රය උනේ. අදත් ඒකමයි ඒ චාරිත්‍රයම නඩත්තු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ උද්දුත කරගත්ත පාඩය ගත්තේ එහෙම නැත්නම් ඉදිරි ධර්මදේශනා මාලාවට මාතෘකාව වෙන්නේ ප්‍රසිද්ධ පොට්ටපාද සූත්‍රය. මේක පොත්පත් බල නැත්තඳ දීගණිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ බොහෝම දිග සූත්‍රයක්. ඒ නිසා සූත්‍රේ සම්පූර්ණ අර්ථය ගන්න ගොඩක් කල මේ විදිහට පනහන්න. මේක සූත්‍ර නිදානයේ සලකලා බැලුවොත් අන්‍ය තීර්ථකෙක් විසින් සර්වචනාංශයට අසන්නද ප්‍රශ්නය. ඒ වුණත් පේනවා මේ අන්‍ය තීර්ථකයා සෑහෙන කාලයක් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපු කෙනෙක්, ඒ වගේම කැපකිරීමක් කරපු කෙනෙක්, ඒ වගේම හිර වෙලා තියෙන්නේ සෑහෙන අමාරු තැනක කියලා, සංකීර්ණ තැනක කියලා. ඉතින් ඒක නිසා සමහර විටක මේවැනි ධර්මදේශනාවක් ආධුනික යෝගාවචරයේකට පටන් ගන්නකොට සැර වැඩි ගතියක් වෙන්නේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක යුතුයකමක් වෙනවා පුළුවන් තරම් ආධුනිකයෙකුටත් හොඳටම ප්‍රවීණ කෙනෙකුටත් ගැළපෙන විදිහට කොහොමද තමන්ගේ ජීවිතය දෙක සම්බන්ධ කරගන්නේ කියන එක අමතක නොකර ධර්ම දේශනා පවත්තා. ඒක නිසා සාමාන්‍ය සූත්‍ර දේශනාවක කරන විදිහට මෙවැනි සූත්‍රයක් මෙවැනි ධර්ම කොටාශයක් ධර්මපරියායක් ਸਰවචනාංශ දේශනා කරන්නට හේතු වෙච්ච කාරණාව දැන ගැනීම ධර්ම රසය වැඩි කරනවා. කාට හරි ධර්ම කරුණට සම්බන්ධතාවය ලබා ගන්න උදව් වෙනවා. ඒ නිසා අපි මේකේ නිදානෙට ඒක ටිකක් නිදාන කියලා පසුබිමට හිත යෙදුවොත් මේ ਸਰවචනාංශිකේ බුද්ධ ශාසනයේ පන්සාලි ශ්වාසක කරපු ඒ බුද්ධ කෘතියේ පස්චිම බුද්ධ ශාසනයේ වෙච්ච වැඩක්. ඒ කියන්නේ ප්‍රථම බුද්ධ ශාසනය කියලා සඳහන් කරන යුගයක් තියෙනවා සර්වඥාන්සේගේ 45 අවුරුද්දේ ඒ ප්‍රථම බුද්ධ ශාසනයේදී ධර්ම විනය දෙක ගුණයක් පිළිවෙලක් හැඩගැහිලා තිබිලා නැහැ. සර්වඥාන්සේට සහ ශ්‍රාවක මහා සංඝරත්නයට ඉන්න කියන තැනක් හරියට තිබිලා නැහැ. ඒ තැන් වල ඇවිදින්මින් ඒ කැලවල් වල ගත කරමින් ලදලද වෙලාවේ බණ කියමින් මා සංවිධිතව තමයි ගත වෙලා තියෙන්නේ. ඒකට තවත් හේතුවක් වෙලා තියෙනවා. ඒ කාලය ඇතුළත ਸਰවචනාසේ ළඟට පත්විච්චත්තු කුසాగ්‍ර බුද්ධිමත් ගා ප්‍රාණිතා පිරිච්චත්තු. ඒගොල්ලන්ට කිසිම පහසුකමක් ඕනෙලා තිබිලා නැහැ. සම්පූර්ණ ජීවිත පරිත්‍යාගයෙන් ඇවිල්ලා තියෙන්නේ සංසාර බය දකලා. ඉතින් ඒ නිසා යතන පොඩි බණක් කියපු ගමන් ඒක පාට අවබෝධ කරනවා. ඒකට හේතුව කාලය පෙරපොරක ඇත්තෝ. පහු වෙනකොට පහු වෙනකොට පැමිණෙන ඇත්තෝ යම් යම් අපහසුතාවලදී හිත නරක කරගන්න. එතකොට කෙරෙන්නේ වැඩි කෙරෙන්නේ නැහැ. ඉතින් සරුවචනාංශයේ ටිකෙන් ටික පස්චිම බුද්ධ ශාසන වෙනකොට අරණ්‍ය සීනාසන පිළිකණ්ඩ එක දිගට ළඟ ඉඳලා උදව්පකාරකරනද වගේ වැඩ පිළිවෙල හැදුවා අර මූලික ප්‍රථම බුද්ධ ශාසනයේ ප්‍රයෝජනගත් ශා วก යොත් වැඩ අරගෙන සරුවචනාංශෙත් කියතිලා ස්ථානත් හැදිලා ගුණයක් ඇති වුණා. මේ සූත්‍රය ඉලිටකන කාලේ වෙනකොට එහෙම ගුණයක් ඇති වෙලා තිබිලා තියෙනවා. සවැත් නුවරයි චේතනාරාමයයි පදනම් වෙලා තිනවා. මුල් කාලේ එහෙම සර්වචනසේ කැලේක නමක් තමයි කියනවා. අසවල් කැලේ සර්වචනසේ වැඩේ කියයි. මේ සූත්‍රයට අනුව සවැත් නුවර කියන නම සඳහන් වෙනවා. චේතනාරාම කියන නම සඳහන් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ සංවිධානයේ විච ආරණ්‍ය සේනාසන පිරිවෙන් ගුරු પરම්පරා ධර්ම විනය කැටි ගැහිගෙන ඉන කාලේ ඒ කාලේ මේකට හේතු වෙච්ච සූත්‍රයට නම දෙන්න මුල් වෙච්ච මේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාත් ගෝල පිටසක් හදාගෙන තින්දුකාචීර කියන්නේ ඒ කියන්නේ කාන්තරක මල්ලිකා ආරාමයේ කියලා මල්ලිකා බිසව හෝ ප්‍රසිද්ධ මල්ලිකාවක් වශයෙන් පූජා කරලා ආරාමක වැඩ ඉඳලා තිනවා ඒකසාලක කියලා. සලකන්නේ එක එක ශාලාවක් තිබිච්ච සියලු දේම සඳහා එක ශාලාවක් තියෙන නැති එක වෙන්නේ නැති එක ශාලක කියලා කියන්නේ ඒ මල්ලිකාරාමේ වැඩ ඉඳලා තියෙනවා. ඉතින් සර්වචන්නාංශයේ පින්නපාතයන්ද කල්යතුම ශූරු පෙරවගෙන පාත්‍රය අරගෙන බැහැලා කල්පනා වෙලා තිනවා අද පින්නපාත යන කල් වැඩි කියලා ශවැත්තුනේ ඉඳලා ජේතවනාරාමේ ඉඳලා ශවැත්තුනට යන අතරවාරේ බැලු බැලමට හිතෙන්නේ මේ මාලිකාරාමේ තියෙනවා. රොචනාචි මාලිකාරාමට ගොඩ වෙනවා. ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලාම පොට්ටපාද කියන පරිබ්‍රාජකයයි ਸਰවචනාංශය අතර යම් යම් සමීප සම්බන්ධකම් තිබිලා තියෙනවා. පොට්ටපාද කියලා කියන්නේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෙක්. නමුත් මාර කලින් කිව්වා වගේ ඒකටම ගත වෙච්ච පරිබ්‍රාජක පිරිසකට නායකත්වය දීපු සෑහෙන Brahmacharya ජීවිතයක් Brahmacharya කියන්නේ තපස් ජීවිතයක් ගත කරපු තල තුනක කෙනෙක් බවයි පේන්නේ සාකච්ඡාව හැටියට. ඉතින් සර්වචන්නාංශයේ මේ පුට්ටපාද පරිබ්‍රාජකයාගේ මල්ලිකාරාමයට වැඩම කරන වෙලාව එනකොට ඒ පරිබ්‍රාජකයෝ ඒ වෙලාවේ කලගෝසාව කෑ ගහනවා එක එකන කතා කර කර ඉන්නවා මේ චාරයක් නැහැ කොටිම කියනවා නම් දෙතිස් කතාවල යෙදිලා රාජ කතා, චෝර කතා, ඉතින් පත්‍රෙ මෙහිමයි අරකයි මේකයි කතා වෙනවා. ਸਰවචන්සේ එනවා ඈත තියාම පොට්ටපාද පරිබ්‍රාජකය දකින්න. දකින්නකොටම පොට්ටපාද පරිබ්‍රාජකය සාහක ගැන කතා කරලා කියනවා මේ වගේ උත්තරෙන් වාසිය නමක් වටින කරවට ලොකු වටින මංගල කාරණාවක් නම ਸਰවචන්සේ මේ කලගෝසාවට කැමති නැහැ. කචකචේල කැමති නැහැ. ඒ නිසා කරුණා කරලා අපි ਸਰවචන්සේගේ ගමන සාදර වෙලා නිසද්ද භාවයෙන් කරු කරමු කියලා. අපි නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරමු කියලා. ඒක මේ පොට්ටපාද සූත්‍රයේ පමණක් නෙවෙයි සඳහන් වෙන ගොඩාක් සූත්‍රවල සඳහන් වෙනවා. සර්වචන්නාංශී යන තැන පුදුම ශක්තියක් තිබිලා තියෙනවා හැම කෙනාම නිශ්ශබ්ද වෙන. ඒ වගේම හැම කෙනාම බැලුව බැල්මට සැරසෙන tempat වෙන ගතියක්. ඉතින් මේ විදිහට පොට්ටපාද පරිබ්‍රේක බොහොම අමාරුවෙන් තමයි ගෝල බාල පිරිස කලකෝසාර නැත කරලා පස්සේ ඉස්සරහටම ගිලා ස්වාගතම් පන්ති ස්වාගතම් පන්ති කියලා ඔබගේ පැමිණීම අපිට මංගල කාරණාවක් කියලා පිළිහරගෙන තියෙනවා සරුවචන් වහන්සේ. ඒ කියන්නේ පැවතිච්ච චාරිත්‍ර හැරියට පුට්ටපාද කෙරේ සරුවචන් වහන්සේ. සරුවචන් වහන්සේ කෙරේ පුට්ටපාදකෙත් අන්‍යෝන්‍ය ගෞරවයක් තිබිලා තියෙනවා. අන්‍ය ආගමක කෙනෙක් කියලා එහෙම පහත් කර සැලකීමක් තිබිලා නැහැ. ඊට පස්සේ සරුවචන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා පොට්ටපදෙන් අහලා තියෙනවා මේ මං ආපු නිසා ඕගොල්ලන්ගේ මොන වැඩේද බාධා වුනේ මොන කතාවටද බාධා වුනේ මොකද්ද අඩාල වුනේ කියලා. ඊට පස්සේ පොට්ටපද කියන ස්වාමීන් ඒක තිබිච්චාවයි. ඒක අපිට ඕන වෙලාවක කතා කරගන්න පුළුවන්. නමුත් මට මේ ඔබ වහන්සේ වැඩි ආවදී මයිලඟ තියෙන ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි. ඊට පස්සේ සර්වචනාංශයේ පොට්ටපාදකේ ඉල්ලීම අනුව පුට්ටපාද නගන ප්‍රශ්නේ තමයි කතන්නුකෝ බොහෝ නැත්නම් කතන්නුකේ බන්ති අபிසඤ්ඤා නිරෝධෝ හෝති इति ඒක පුට්ටපාද ඉදිරිපත් කරන්නේ කෙලින්ම සරුවච්චන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්නයක් විදිහට නෙවෙයි විච්ච සිද්ධියක් යා කියනවා අපි මේ තීර්ථකයෝ කුතුහල ශාලාවේ කුතුහල ශාලාව කියලා දැන් කියනවා ප්‍රජාශාලා කියලා තියෙනවා මිනිස්සු එකතු වෙච්චාම මේ ක්ලබ් එක, පබ් එක, එහෙම නැත්නම් ප්‍රජාශාලාවක තමයි. කතා කරගෙන ඉන්න වෙලාවදී එතන ඉන්න කට්ටියට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ භාවනා කරන ලෝකේ මතුවෙන ප්‍රශ්නයක්. ඒ සංඥා කියන එක ඉතින් සාමාන්‍ය කවුරුත් දන්නවා හැඳින්වීම ගැනීම සඳහා අපි සලකුණු තබා ගැනීම. එහෙම නැත්නම් නැවත ඒ සලකුණු හරහා ඒ දේ හඳුනා ගැනීමට අපි සංඥාකරණය සහ සංඥාව කියලා සඳහන් කරනවා. අභි කියන වචනය උත්තමාර්ථයක් ඒ වගේම සම්පූර්ණ අර්ථයක් දෙනවා. ඒකට අභිසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ මේ සංඥාව එක එක විදිහට පෙරලෙනවා. වර එක ගොරෝසුට දැනෙනවා, වර එක සියුම් වෙනවා. සියුම් වෙන පැත්තට කියන්නේ ක්ෂය වෙන පැත්ත කියලා, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත කියලා. සංඥාව හැදීගෙන වැඩි වෙන ගොරෝසු වෙන පැත්තට කියන්නේ ආය පැත්ත, එහෙම නැත්නම් උදය පැත්ත, ඝන බහල වෙන පැත්ත කියලා. ඉතින් මෙතන සාකච්ඡාවට යොමුලා තියෙන්නේ සංඥා නිරෝධයයි. සංඥා නිරෝධය කියන්නේ සංඥාව තුනී වෙන එකයි. එතකොට මේ සංඥා තුනී වීමේ අபிසංඥා කියවම හාත්පසින්ම සංඥා තුන තුනී වෙන්නේ කොතරම්ද කියලා. ඒක දැනගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක ඇත්තටම බලනොත් ආධ්‍යාත්මික ප්‍රශ්නයක් නේ. එහෙම නැතුව අපිට මේ ඉතින් තියෙන දේශපාලනයේ අයිති ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ආර්ථික ප්‍රශ්නකුත් නෙවෙයි ඒක. සමාජ ප්‍රශ්නකුත් නෙවෙයි. ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. මේක එන්නේ ඉතින් අර පූර්ණ කාලිනව යදී පැහැදී සැදී කටයුතු කරන පිරිසකට මේක නිකන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ තද බල ආධ්‍යාත්මික ගත්තොත් නිින්ද යන හැටි දකින්නේ කොහොමද කියනවා වගේ. නිින්දාවගේ කියන අඩු කරන අඩු කරන සංඥාව ගිහිලා නිින්දට ගිය නිින්ද කියන්නේ තඩ නිින්දකුත් නෙවෙයි, හීන පේන නිින්දකුත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම සංඥාවෙන් දුරස් වෙන තැනේ අන්තිම කොන. ඉතින් විශේෂ ගෝචර නැහැ. කාට හරි සංඥාව තිබුණොත් නිින්ද යන්නේ නැහැ. නිින්ද යනකොට සංඥාවක් නැති වෙනවා. ඉතින් එන්නේ කඩයිම එතන තියෙන එලිපත්ත මොකක්ද කියන එකයි ආධ්‍යාත්මික ප්‍රශ්න. ඉතින් එතනදී එක එක එතන කුතුහල ශාලාවේ හිටපු අනෙකුත් තල තුන ඇත්තෝ එක එක මත ඉදිරිපත් කරලා තියෙනවා. ඒක මතයක්වත් පුංචි ඒවා නෙවෙයි. දැනටත් තියෙන ප්‍රසිද්ධ ජනමතයේ තියෙන අදහස්. ඒකට මොට්ටපාදත් මේ සභාව ඇඳලා කල්පනා වුණාලු තරුවචනස් කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඒ වෙලාවේ හිතනවා අනේ ඔබ වහන්සේ හිටියානම් මෙතන ඔබ වහන්සේකින් මේ උත්තරේ ගත්තා නම් ඒක තමයි කෙලවර. ඒ තමයි මේකේ ඉම නිමාව එහෙම නැත්නම් මේ අනිකුල කතා කරාට මේ බොරු නෙවෙයි කියන්නේ අර්ධ සත්‍යයි. නමුත් මියාගේ දේ අරයාගේ දේට වඩා හොඳයි කියලා විනිශ්චය කරන්න තරම් තල තුනක් නෙක හිතන්නේ. ඒ නිසා සරුවච්චන් ආංශයේ පිළිබඳව මට සතිය පහළ වුණා කියලා කියනවා. අනේ ඔබ වහන්සේ හිටියනම් මේ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්නේ නැත්නම් උත්තර දීපු උත්තර සාසන්දනය කරන්නේ වැඩක් වෙන විදිහට ගලපන්නේ ඔබ වහන්සේ තමයි දැනුම තියෙනක මට ඒ වෙලාවේ සිහිපත් වුණායි කියලා. ඉතින් ඒක තමයි මේ මේ සූත්‍ර මෙච්චර දිග සූත්‍රයක් හෙලිදක් වෙන්න පදනම් වෙච්ච නිදානි ඉතිහාසෙ අසුබිම. ඉතින් ඒ අවස්ථාවේදී මේ පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ප්‍රකාශ හරහා එවකට සර්වචනanse වැඩ ඉන කාලයක සර්වචනanse අභිසඤ්ඤා නිරෝධය පිළිබඳ අර්ථ දෙන්න ඉස්සර වෙලා ඒ වකට ඉන්දියාවේ පැවතිච්ච මත ටික පොට්ටපාද ඉතාම ලස්සනට ඉදිරිපත් කරනවා. ඒක හරි හොඳයි. අපිට අபிසඤ්ඤා නිරෝධය පිළිබඳව ਸਰුවඥ මතයේ වැරදි පැත්ත දැනගන්න. ਸਰුවඥාන්ත පෙන්නවා මේක වැරදි කියලා පෙන්වන්න ඒ පොට්ටපාද ඉදිරිපත් ඉදිරිපත් කරපු දාස හොඳයි. ඒව එකක් හරි කීපයක් හරි දැනට අපි ළඟ තියෙන නිසා මේ සංසාරේ ඉන්නේ. දැන් අපිට සිද්ධ වෙනවා මේ පොට්ටපාද ඉදිරිපත් කරන කාරණාවෙන් අපිට පැටලලා තියෙන තැන නැත්නම් තාම අபிසඤ්ඤා නිරෝධයටපත් වෙලා නැති අபிසඤ්ඤා නිරෝධය කියන තැනින් පිට ජීවත් වෙන කෙනෙකුට මේ මොකක් හරි ඔය ප්‍රතිපාද ඉදිරිපත් කරන මොකක් හරි පැටලලා තියෙනවා. දිගටම නෙවෙයි වරින් වර වරින් වර පදමාරු කරමින් යනවා. ඉතින් ඒක නිසා ਸਰුවඥ මතය නිර්දෝෂී මතය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපිට දෝෂ මතය ඒවකට පැවතිච්ච පිරිසුදු වෙච්ච නැති මත හදාරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට සංසන්දනාත්මකව දියුණුවක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ විෂයක් ඉගෙන ගන්න හදනකොට මේ වගේ විෂයකට අත දානකොට අංග සම්පූර්ණ හරියක සම්පූර්ණ මූල ධර්මවාදී මේ ලෝකයට අයිති නෑ ඒක නිවනට අයිති කියලා උගාවක් ඈත කරලා දුරුවක් කරන ගෞරවාම් ගරුකාම් බීරෝ ඉහළ තෙල වදින ගතියක් එනවා එතකොට වෙන්නේ අපෝ ඒව අපිට කරන්න බෑ ඒව බුදුහාමුදුරන්ටයි දේවල් ඒව පොට්ටපාදරයි දේවල් අපිට ඒව ගැලපෙන්නේ නැහැ කියලා අපි හිතින්ම බයක් උඹස් බයක් ඇති කරගන්නවා. නමුත් ඒ වෙනුවට ඒවකට ඉන්දියාවේ තියෙන වැරදි මත ගැන හිතුවොත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් ඔය එකක් හරි අපි ළඟ තියෙනවා. දන්නේ වෙන්න පුළුවන්. පිළිගත්තට කන සන්තෝෂ වෙන්න නැති වෙන්න පුළුවන්. කනගාටු වෙන්න පුළුවන්. නමුත් එතකොට අපි ඉගෙන ගන්න එක අයියෝ පොට්ටපාදික දුන්නොත් තක తీරුකම් කියලා තමයි ඉගෙන ගන්න. නමුත් බannකොට අපේම තක తీරුකම් ටික තමයි ඉගෙන ගන්න වෙන්නේ. හරියට කන්නඩියක් ඉස්සරහ කියලා බන්නා වගේ මේ සංඥා නිරෝධ පැත්තෙන් බලනකොට අපි ළඟ තියෙන බහුමත බමුණු මත වැරදි මත ඉතින් මේ බැම වැරදි මත ඉදිරිපත් කරන කෙනෙකුට නිඳා කරන්නවක්වත් එහෙම නැත්නම් අනවශ්‍ය හීනමානයක් ඇති කරන අනවශ්‍ය ඉච්ඡා බංගත්වයක් ඇති කරන්නේ නෙවෙයි. මේක ඉගෙන ගන්න නම් අපිට අදාළ දැනුම් පටන් ගන්න. අදාළ දැනුම් පටන් අරගන්නේ සාපේක්ෂකව කල්පනා කරලා ඉදිරියට යන්න. ඉතින් යනව බලනකොට මේ අවුරුදු 2600 ඇතුළත මේ වැරදි මතවල කිසිම වෙනසක් නැහැ. ඒක එදා පටන් අද දක්වාම එක විදිහට යනවා. විශේෂයෙන් කියනවා බෞද්ධයන්ගේ බව වෙනසක් වෙලා නැහැ. බෞද්ධයත් ඉන්නවා හත් පොට්ටපාද අල්ලගෙන තියෙන හතරෙන් එක තමයි. ඉතින් අපි මේ සූත්‍ර දේශනාවක් මාර්ගයෙන් ධර්ම දේශනාවක් මාර්ගයෙන් කරන්න හදන්නේ හැකි හැකි වෙලාවක භාවනාවේදී කියන පරියන්කේදී හෝ ඒකට සාක්පම් කරන වෙලාවක හෝ එතන භාවනා මධ්‍යස්ථානක අපි මේ වැඩ කරන වෙලාවක හෝ ගේසර දොරේ භාවනා මධ්‍යස්ථානෙන් පිටක වැඩ කරනකොට හෝ මේ මේ වැඩේට මම මෙහෙ වෙන්නේ මේ මේ වැඩේට මගේ නාසරණු වැටෙන්නේ මෙන්න මේ වැරදි සංඥාවයි කියලා ඊයේතන අවබෝධ කරගන්න පුළුවන් වුණොත් දේශනාව සාර්ථකයි. බණින් වැඩක් වෙලා තියෙනවා. හැබැයි ඒකට පටන් ගන්නකොට තේරෙනවත් එකම පැංගිටි ගතියක් දැනෙනවා. තිත්තරහක් දැනෙනවා. නුහුරු ගතියක් දැනෙනවා. ලැජ්ජාවක් දැනෙනවා. හීනමානයක් දැනෙනවා. නමුත් මේ බුද්ධ දේශනාවේ තියෙන මේ හීනමානයක් ලැජ්ජාවක් පසුබෑමක් ඇති කරන්න නෙවෙයි මැරෙන්න ඉස්සලා කොයිලාකාරී මේක දැක්කේ නැත්තම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක් නැති හින්දා. ඒක නිසා අයියාත්තේ තියෙන වෙලාවක මේ Taman මේ විවිධාකාරයෙන් අනමිතිය කර තියාගෙන යන අනමිතිය මොනවද තියෙන්නේ කියලා දැනගන්න හම්බ වෙන එක අපි කරන මේ Brahmacharya ජීවිතයේ යෝග ජීවිතයේ කෙලවර. ඒක නිසා මේ පෙන්වන්න හදන කරුණු Tamanට අවබෝධ වෙනවත් එකම නුහුරු බියක් එහෙම නැත්නම් නුහුරු බවක් බයක් අසරණ ගතියක් තනිගතියක් දැනෙනව නම් භාවනාව දියුණු වෙනවා බණක් සිද්ධ වෙනවා. එහෙම තේරෙන්නේ නැත්නම් අක්කේ මේ කලෙමුණින් නම් රදීදී වතුරක් කරුවා වගේ කිසිම දෙයක් තේරිලා නැහැ. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා මේ බණ අහලා Tamange මේ තණ්හාව වඩා ගන්න ඕනේ, දෘෂ්ටි වඩා ගන්න ඕනේ, මාන්නේ වඩා ගන්න ඕනේ කියලා එහෙම කෙනාට මේ බණ අහනකොට කනගාටු හිතෙනවා. මොකද මේ බණ අහනකොට කිසියම් තැනක එහෙම මාන්නයක් වැඩෙන්නේ නැහැ. කවදාකවත් ඒ තමන් ඉෂ තියාගෙන යන මේ සක්කාය දිට්ඨිය වගේ දෘෂ්ටියට පොහොර නෑ මේකේ. වගේ මේ බණවල අල්ල බදා ගන්න තණ්හා කරන දේකුත් නෑ. දැනගන්න දැනගන්න තමන්ට තීරණ පටන් ගන්නවා මෙච්චර කාලේ මේ මහා ලුකුට කර තියානාවේ මොකද්ද? ඒක තියෙනකන් කවදාකවත් අපිට පුළුවන් ද ਸਰුවත්න ශාවකෙක් වෙන්න සද්ධර්මය ශ්‍රවණය කරන්න පැවිද්දක් ලබන්න ශීලයක් පිළිවෙල කරන්න කියලා ඒ වැරදි සංඥා පිළිබඳව තියෙන එක එක මතාන්තර දකින්නකොට තමන්ට එන්නේ එන්නේ සුද්ධියක් නැයි සුද්ධි හරහා අර වගේ පැංගිරි ගතියක් දැනෙනවා කිත්ත ගතියක් දැනෙනවා නුහුරු ගතියක් දැනෙනවා බය ගතියක් දැනෙනවා කොංගච්ච ගතියක් දැනෙනවා ඉතින් ඒකට නම් පිළියමක් නැහැ. නමුත් මේ මත් වචන සුවල්පේ සඳහන් කරන එකට ලෑස්තිලා බණ අහනවා නම් ඒක ලෑස්තිලා භාවනා කරනවා නම් එහෙමනම් මොකක් හරි වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ භාවනාව හෝ මේ බණ හෝ තමගේ මාන්නේ වැඩෙන පැත්තට තණ්හා වෙන්න පැත්තට එහෙම නැත්නම් දෘෂ්ටි වෙන්න පැත්තට අපේක්ෂාවක් යටි හිතේ හරි තියෙනවා නම් ඒ තරමට රිදෙනවා. ඒ තරමට කෙනෙහිනවා. ඉතින් නමුත් එහෙම එකකින් අදහසකින් නෙවෙයි මේ පොට්ටපාසි ගාර සූත්‍ර දිගෑරෙන්නේ. මේ ධර්මදේශනා මාලාවත් මම හිතන්නේ මගේ අදහසක් නෑ එහෙම කාට හරි කෙනෙහිලක් කරන්න. නමුත් මූලිකව හිත සකස් කරගන්න හදන්නේ නිහතමානීව මේ ਸਰවචනාංශික උපනාට කියන බණක් නෙවෙයි. මේ පොට්ටපාද මතු කරපු ප්‍රශ්නයයි. ඒ වගේ මේ පොට්ටපාද ඉදිරිපත් කරපු පසුබිමයි අනුව අවස්ථාවක් කරගෙන සර්වචනාංශේ තමන් වහන්සේගේ ඒ ਸਰවඥ මතය ඉදිරිපත් කරනවා. නමුත් ඒ ඉදිරිපත් කරන ඉස්සරලා පසුබිම ඉතිහාසයේ සාධාරණීකරණ කිරීම සඳහා පොට්ටපාද ඉදිරිපත් කරන්නේ වැරදි මත ටික මුල ධර්ම දැනුම අදහසින් හෝ ඉගෙන ගන්න ඕනේ. තමන් චින්තාමේ වශයෙන් හෝ එව නැත්නම් ණය විපස්සනාට හොදාගෙන කල්පනා කරලා දැනගන්න ඕනේ මේවා අපි පොට්ටවාදට හේතු කරලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මේවා අපි ළඟ තියෙන දේවල් කියලා. අන්න ඒ විදිහට ආත්ම ගවේෂණයේ ස්වරූපයෙන් බැලුවොත් මේ ධර්ම දේශනාවේ ප්‍රයෝජන ලැබෙන්නේ පර්යංකේදීන් විතරක් නෙවෙයි. එදිනදා ජීවිතය අපේ ඇති ගැටලු ඇති වෙන වෙලාවක අපිට පශ්චාත්තාවයක් වෙන වෙලාවක මේකේ අදාළතාවය තේරෙයි. වෙන විදිහකට කියනවා නම් අදාළතාවය තේරෙන්නම වැරදිච්ච තැනකදී. වැරදිච්ච තැනකදී. කෙනහිච්ච තැනකදී. රිදිච්ච තැනකදී එහෙනම් අපිට මේ වගේ වෙලාවක පෞරුෂත්වයක් තියනවාද ඒක නිහිල්ලට රිදිල්ලට පශ්චාත්තාප වෙලා හිතනක් කරගන්න වෙනුවට ධර්මයක් මත කරගන්න කියන එක විවෘත මාතෘකාවක්. ඒකට මම අත තියන්න යන්නේ නැහැ. පුළු පුළුවන් ඇත්තෝ තේරුම් අරගන්න ඕනේ ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ දුක අවබෝධ කරන්නයි දුක තියෙන කොටයි. ඒසා තප විඳින දුක විඳින්න යන්න එපා. පැමිණෙන දුකේදී කරදරේදී ධර්ම කොටාස ඉදිරිපත් කර ගන්න ඕනේ. අන්න ඒ වගේ මානසිකත්වයක් හදුවට පස්සේ අපි පොඩ්ඩක් හිත යොමු කරමු. මේ පොට්ටපාද බුදුහාමුදුරෙන් ඉස්සෙල්ලා කුතුහල ශාලාවේදී අනෙකුත් පරිබ්‍රාජකයන්ගේ මත වශයෙන් ඉදිරිපත් කරපු දේවල් වලට හිත යොදන්න ඒකල බලලා ඒකට අපි දැන් කාලේ තමංගේ චිත්තසංතානේ ඒකට තියෙන අදාළතාවය බලන්න එතකොට ඒක ලොකු ආත්ම ගවේෂණයක් වෙයි ආර්ය පරිශ්‍රණයක් වෙයි. පොට්ටපාද කියන එතන හිටපු කට්ටියගෙන් ඉස්සල්ලාම ඉදිරිපත් වෙච්ච මතය තමයි සංඥා නිරෝධය නැත්නම් අපි සංඥා නිරෝධයට හේතු අපච්චා පුරුසස සංඥා උපජ්ජන්තිපි නිරුද්ධන්තිපි. කිසිම හේතුවක් නැතුව පෙර සලකුණක් නැතුව පෙර ආසන කාරණාවක් නැතුව අහේතුකවම ප්‍රත්‍යයෙන් විරහිතවම සංඥාක පාට ඇති වෙන සංඥාක පාට නැති වෙන. ඒක තමයි අපි වැරදුනාට පස්සේ දෙන උත්තරේ. අනේ මේ ලංකා විෂයක්වත් මගේ තිබුණා මේක කරන්න කියලා අනේ ඉතින් උනා ඉතින් මම මොකද කරන්නේ ඒක නිකන් ඔහේ හේතු අපච්චේ සිද්ධ වුණා කියලා ඒක අපි උනාට පස්සේ දඩ වැරදි මේ දහසට කාරණාවක් කරගන්න කිසිම හේතුකව නැත හේතුකින් තොරවම ප්‍රත්‍යකින් තොරව සංඥාව කියන එක එකපාරට මඩ වතුරකින් මඩ ගෝරුවකින් පෙන බුබුලක් මතුනා වගේ බුක් කාලා මතුවේ. ඒ වගේම කිසියම් හේතුවකින් තොරව ඒක විනාශ වෙලා යනවා. ඒ නිසා හේතු අපච්චය පුරිසස්ස සංඥා උපජ්ජන්තිපි නිරුජ්ජන්තිපි කියන එක තමයි හුඟ දෙනෙක් පිළිගත්ත මතය වගේ පේන්නේ වොට්ටපාදීපත් කරන පළවෙනි මතය. කුතුහල සාජජචි පළවෙනි මතය තමයි මේ අහේතු යස්මින් සමයේ uppajjantipi යම් කිසි වෙලාවක සංඥාව ඉපදෙනකොට ඒකේ නාට තේරෙන පටන් අර ගන්න ඕන්න දැන් වැඩේ මට මතකේ තියෙනවා සිද්ධ වෙන දේ මතකයි මේකේ මේකේ තියෙනයි කියලා. සමහරවල් සංඥා ගියාට පස්සේ විසංඥ වෙනවා. විසංඥ වුණාට පස්සේ වෙච්ච දේ දන්නේ නැහැ, උනා දන්නේ නැහැ, මම කෙරුවා දන්නේ නැහැ, මට උනා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා සංඥී වෙන්නේ හේතුවකින් නෙවෙයි. විසඤ්ඤ වෙන්නේ හේතුවකින් නෙවෙයි. ඒක නිසා විසඤ්ඤී වෙනකොට ඔන්න දැනුමක් එනවා. එහෙම නැහෙනේ ඒ අනිකලාට අර තේරෙන්නේ නැහැ විසඤ්ඤ තත්ත්වයටපත් වෙන නිසා මේක සම්පූර්ණයෙන්ම අහසෙන් කඩා වැටෙන වගේ දෙයක් කියලා. ඉතින් ඒක මේ ආගම් අදහන් නැති කර්මේශා කර්මඵලය අදහන් නැති හේතු ප්‍රත්‍යක් අදහන් නැති භෞතිකවාදීන්ගේ පිළිගැනීම. මේක කෙනෙකුට ඔලුවට දාගන්න පුළුවන් නම් ආර්ථික දියුණුව කියන එක ලක්ෂ කෝටි ගණන් යන්න පුළුවන්. මෙච්චරයි අපිට තියෙන්නේ දියුණු වෙන්න ඕන. දියුණු කියලා කියන්නේ ආර්ථික දේශපාලන සමාජික දියුණු ගන්න ඕන නම් කියනවනේ ඉදුකන් සංඥා වෙනවා ඉදුකන් සංඥා වෙනවා ආපුවම දන්නව නැත්තම් නෑ ඕකට වෙන දෙයක් වගේ කියන්නේ ඒ නිසා මේ මතය පිළිගන්න කෙනාට සදාචාරත්ව වගකීමක් නැහැ. ජීවගායනා ජී උනාට පස්සේ මම මොනවා කරන්නේ ජීවගාන කාන්තය හැදෙනවා උනාට පස්සේ මම දන්නේ වෙච්ච දේ. ඒක නිසා ඕක වළක්වන්න කාටවත් බෑ. ඒක මේ හේතුවෙන් ප්‍රත්‍යයෙන් එකක් නෙවෙයි. ඒ නිසා උනාට පස්සේ නම් මට කියාගේ මට වග වෙන්න බෑ. ඒ කියේ මනුස්සයාට ඕන බිස්නස් එකක් කරතයි. ඔය කරන්න එපයි කියලා තියෙන මේ ආජීව කටයුතු සතුන් මැරීම, මස් මාංශ වෙලඳාම, ආයුධ වෙලඳාම, වාසවිෂ වෙලඳාම, වෛශ්‍ය වෘත්ති ඕන එකක් කරන්න පුළුවන්. එයාට වග වෙන්න ඕන කමන්නේ. ඉතින් ඒක මෙලෝඩි වුණාට උගාවක් උදව් වෙනවා ආර්ථික දියුණුවට. සමාජික දියුණුවට. දේශපාලන දියුණුව කියන්නේ භෞතිකවාදී කියන. භෞතිකවාදී කියන්නේ අපට වස්තු හම්බ කරන්න ඕන නම් හොඳින් හොනාරකේ. අපිට කාම ගුණයන් වඩන්න ඕනේ නම් සාධාරණව අසාධාරණව. ඒ හැම වෙලාවකම අපි මෙන්න මේ සදාචාරයට පිටුපාලා මේ සදාචාරයේ පුංචි කළ සලකලා මේ වෙච්ච වෙලාවේ කලදුටු කල වලහි ගන්න. බරවිතී මාළුවල් ලගන්න ඕනේ. ඕකට නැකත් බල බල ඉන්න බෑ. අවස්ථාවාදී වෙන්න නම් මේ පළවෙනි න්‍යාය ධර්මයේ තියෙන්න ඕනේ. ඉතින් ඇහුවොත් එහෙම මේ ওই විදිහට වැඩ කරන්න කිව්වොත් එහෙම කොහොමද ඉස්සරහට දරුවෝ මල්ලෝ හැදෙන්නේ? කොහොමද රටක තොටක සදාචාරයක් තියෙන්නේ? කොහොමද අපි ඉදිරිපත් ඉදිරි ඉදිරි කරලා යන ආදර්ශය මොකද්ද කියලා? ඉතින් අගෙන ඒවත් එක මේ බිස්නස් කරන්න බෑ. මේ බිස්නස් කරනවා නම් දේවල් එනවා එන වෙලාවට වැඩි ගන්නව දේවල් නැහැ නැතිකොට නිකන්. ඉතින් මේ මත මේ අහේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා අහේතු අප්‍රත්‍යයෙන් සංඥා නිරුද්ධ වෙනවා කියන මතයේ තමයි අද අධ්‍යාපන ක්‍රමය දුවන්නේ අද දේශපාලන ක්‍රමේ දුවන්නේ. අද තියෙන මේ සමාජ සේවා කටයුතු ඔක්කොම දුවන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට සෑහෙන්න කාලා තියෙනවා. ඒ නිසා අපිට සීමාවක් නැතුව දියුණු වෙන්න පුළුවන්. දියුණු වෙනකොට අර කොට පැත්තක තියන්න ඕනේ. සදාචාරය පිළිබඳ වගකීම කර හොඳ දේ කෙරුවොත් හොඳ දේ වෙනවා, නරකේ රොත් නරක වෙනවා කියන එක පැත්තක තියන්න. ඒ වෙනුවට මේ අහේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා. හේතු අප්‍රත්‍යයෙන් සංඥාව නිරුද්ධ වෙනවා කියන එක ඔප්පුකරනද ඒ සදාචාරාත්මකව නැතිවත් වෙන්නන්නේ අසාධාරණ ජීවත් වෙනසු සැපෙන් ඉන්නවා. සාධාරණ ජීවත් වෙච්ච විඳවනවා. ඉතින් ඒක නිසා මේ ලෝකේ සාධාරණයක් නැහැ. පුළුවන් එක බැරි කමරණ කණ එක තමයි. පොඩි කමරේනේ ලොකු එකක් හක්කේ. ඒක තමයි බලවතා ජයගනි කියන්නේ. එච්චරනම් ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ දුර වෙන්න පුළුවන්. ඒ නිසා අපි යම් වෙලාවක සමාජ මට්ටමේ සාමාන්‍ය මට්ටමෙන් ඉහළට ගියා නම් අපි අද මේ වැරද්ද යටපහුව වෙලා. අපි පිළිගන්න කැමති නැහැ. නමුත් දාර්ශනිකව බලනකොට න්‍යායපත්යෙන් බලනකොට ඒ විදිහට සාධාරණයෙන් පාවලා දෙන්න කැමති නම් ওই දිනුව ගන්න පුළුවන්. මම හැබැයි එකක් කියන. සාධාරණේ පාවලා දෙන හැම කෙනාම දිනුව වෙන්නේ නැහැ. සාදන්නේ පාවලා දෙන කට්ට වෙච්ච සූර වෙච්චි වෙට්ට පිටල වෙච්ච මිනිහට සිතා දිනු වෙන්න පුළුවන්. ওই වෙට්ට පිටල ගංගවලට තමයි ශිල්පී කියලා කියන්නේ. දැනුම කියලා කියන්නේ ඒක නැතුව බෑ. ඒ නිසා මේ දැනුමට ඉස්සරට එන්න ආවේ නැත්නම් දැනුම ඉස්සර කරගත්තේ පැවති චුකුල ભેදයට විරුද්ධව යන්නයි. පැවති රාජ්‍ය බලයට විරුද්ධව යන්නයි. පැවති ආගම් වල තිබුණ දැඩි ග්‍රහණයෙන් මිදෙන්නේ මිනිස්සු අධ්‍යාපනයේ ඉස්සරට ගන්න. එතකොට පේන්නේ මොන අධ්‍යාපනයේ සියලු දෙනාටම සමාකාරව සලකනවා. දුප්පතා භෝසතා කුලෝතා ධනවතා මොකක්ක ප්‍රශ්න නැතුව කියලා. එතකොට දැන් අධ්‍යාපනයේ විසින් ඇති කරපු මේ දැනුම මිනිස්යාව වාල් භාවයට අරගෙන. වාල් භාවය ගන්න හැම වෙලාවකම සදාචාරය කොහොමද? සදාචාරක වගකීම වගවීම කොහොමද? ඒක නැත්තම් කියනවා නම් බලලා මැට්ටෙන්ද ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මීවල්ලට විතරයි ඕන කරන්නේ. මේ ප්‍රශ්නය අදත් ප්‍රශ්නයක්ව පවතින ආශා කරේ විතරයි. බටහිර මේක සම්පූර්ණයෙන් පයින් ගහලා ඒක අයින් කරලා ඒක බාහිර අරගෙන ඉවරයි. ඒ නිසා ඒගොල්ලන්ගේ දියුණුවේ කිසිම සීමාවක් නැහැ. ඕනම වෙලාවක මේ වගේ සදාචාරාත්මක වගකීමක් තියෙන ආශා කරේ මිරිකගෙන ඒකේ ඒකේ සූරකාගෙන කසාකාගෙන ජීවත් වෙන තරමටම මේ බටහිර දේශපාලනයේ බටහිර ආර්ථිකය බටහිර තාක්ෂණය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඉතින් අර ආශියා කරේ ඉන්න අපට විශේෂයෙන්ම හැදෙන પરම්පරාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි සම්ප්‍රදාය රැකගෙන ලද දෙයින් සතුට වෙලා අමරදාත්‍ර කරු කරගෙන ආගම ධර්ම රැකගෙන ඒ ප්‍රතිපත්ති රැකගෙන උලා කකා ජීවත් වෙනවාද? නැත්නම් උන්නුට බබ්බක් ගාගෙන කියලා පිටරට ගිහිල්ලා ඒ ජීන එක කාලා ජීවත් වෙනවා කියන එක බලනකොට දැන් අවුරුදු 200 ගානකට වැඩි ඔය නිශ්චය ගන්න බැරුව වෙන රටකට. ගන්න කර ගිය සදාචාරයේ අනුව පැරණි පුරුද්දට නොගිය හැම ආර්ථිකම කඩා වැටෙනවා. කඩා වැටෙන බවට බටහිරේ අභියෝග කරනවා. ඒකෙන් කියන්නේ බටහිරේ ආර්ථික කඩා වැටලා නැගිලා එකක් කඩා වැටෙනවා. වැටෙමින් පවතිනවා. ඒ නිසා අද මේ වෙනකොට හේතු අප්‍රත්‍යින්ද සංඥා උපදින්නේ නැත්නම් හේතු අප්‍රත්‍යන්ත සංඥා නිරුද්ධ වෙන්නේ සංඥා සංඤී වෙනකොට දැනෙනවා විසංඤී වෙනකොට දන්නේ නැහැ මේකට කිසිම වෙන හේතුවක් නැහැ කියලා ජීවත් වෙන මතේ සලකකාර මතයක් ඒක භෞතිකවාදී මතයක් ඉතින් බටේර පන්නේට හිතන කට්ටිය සහ අද ලෝකේ ජීවත් වෙන තරුණයි පිළිගන්න පේස් මේක ලොකු ආයුධයක් කරගෙන තියෙනවා නැත්නම් ලොකු ඒ කට්ටියගේ විප්ලවවාදී බව පෙන්වන්න එහෙම නැත්නම් රැඩිකල් වාදී බවක් පෙන්වන්නට මේ මතය කරු කරනවා. මේ කොමියුනිස්ට් වාදී ආගම් වල එහෙම නැත්නම් අදේවවාදී ආගම් වල බොහෝම තදියම ක්‍රියාත්මක කරනවා. මොකද මේ ආගම් වලින් කරන දන්නේ මිනිස්සුන්ගේ හැඟුම් හිර කරලා බැඳලා ඒගොල්ලෝ අධිවාසිකම් ගන්න හදනවා. නායකත්ව ගන්න හදනවා අපිට නීති තාණ්ඩය. පණක් පණවන්නේ. අපි කැමති අපිට ওই සංඥාව ඇති වෙනකොට දෙවියෝ අදහන්නේත් නෑ අපි මොනම දෙයක්වත් අදහන්නේ අර මේ සංඥාව මතුවෙනවා සංඥා නැති වෙනවා කියන එක පිළිගන්න කැමතියි. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා මේ බුදුජානනාංශයේ පහළ වෙන කාලේ මේ පොට්ටපාද මේ වචන ඉදිරිපත් කරපු එක මේ අපි ඉදිරිපත් කරපු කාලය ඇතුළත මේ මේ වෙලාවට මේ ගත්ත අර්ථකථන ටික බලනකොට එක්කෙනෙක්වත් බෙල්ලා නැහැ. අද ජීවත් වෙන ශිෂ්ටය සම්බන්ධ හැම කෙනාම සෑහෙන දුරට කාලා තියෙන්නේ. ඒ සංඥා පහළවීම පිළිබඳ වගකීම දෙන්න කැමතිත් නැහැ ගන්න කැමතිත් නැහැ. දුන්නොත් නීච වෙනවා. සර්බලා දෙවියන් ආදී ලොකු වෙනවා. ඒ නිසා ඒක කරන්නත් බෑ. ගන්න කැමති නෑ. ගත්තොත් හිත සැප විඳින්න බෑ. හිතේ සැප විඳිනකොට බඩ පපුව දාන්න පටන් ගන්නවා. මේ විඳින්නේ අනුන්ගේ සැපක් කියලා. මේ විඳින්නේ සූරාකාප්පියක් කියලා. ඉතින් මේ මනස එතකොට විඳ ගන්න බෑ. ඉතින් ওই දෙක අතරමැද ඉන්න தত্ত্বය සූත්‍රයේ සාමාන්‍ය කියවන තැන එදා තිබිච්ච එකක්. අපි නන්නේ අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී. අපි බොහොම මම හදා බෙදාගෙන ජීවත් වෙනවා අපි බොහෝ විනිවිද පේන ජීවත් වෙනවා කියලා කිව්වට මේ අද තියෙන ඔය හේතු අප්‍රත්‍ය සංඥාවෙන් තමයි විද්‍යාව සම්පූර්ණයෙන් වැළලා තියෙන්නේ. භෞතිකවාදී සම්පූර්ණයෙන් වැළලා තියෙනවා. අද බලය අල්ලගෙන ඉන්න හැම කෙනෙක්ම ඔන්න ඕක තමන්ගේ දෙයියෝ විදිහට ගලකනවා. බලවතා ජයගන්න. ඒක බටහිර ඉන්දියාවේ මහා භාරතය වගේ පොත්වල ලිව්වේ දිනුවට පස්සේ දිනපු එකයි ක්‍රමේ තමයි සාධාරණ ක්‍රම. දිනන හැටි ප්‍රශ්නයක් නැහැ. දිනුවට පස්සේ ඌගේ නීතිය තමයි නීතිය. එනතම් දිනු එක යුදාධිකරණ පැවැත්තට පස්සේ ඌ විරුද්ධ පක්ෂය ඔක්කොම මරන්න ඕනේ. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ විරුද්ධ පක්ෂේ. දිනපු එකයි නීතිය තමයි නීතිය. ඉතින් මේක තමයි තිරසන් ලෝකේ තියෙන්නේ. තිරසන් ලෝකේ තියෙන්නේ බලවත් එකා පොඩි එකා මැරුවට පස්සේ ඒ ඌගේ જાතිය බෝ වෙනවා මැරිච්ච එකයි නැහැ. ඉතින් ශිෂ්ටයි කියවට මනුස්සයෙක්ට අද ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අද ඉස්සරහට යන්නේ අන්තිම කට්ට වෙට්ට පිටල වෙච්ච දේශපාලනත් ඉස්සරහට යනවා. ආර්ථිකයෙන් අම්මා අප්පාව සලකන්න තුනේ ඉස්සරහට යනවා. සමාජ ධර්ම වලින් ලෝකෙට පරකාශයේ gedittu මරගාත තියෙන ඔක්කොම දිරනවා. ඉතින් ඒ මිනිසුන්ගේ ඥාන ඉදිරියට යනවා. પરම්පරා දෙවෙනි බෝ කරන බෝ කරන යනවා. සාධාරණයක් හිතා ගන්න මනුස්සය නිකම්ම කොම්මලා පැත්තකට යන උගයක් තියෙනවා. හැබැයි මේ ඒකියත් ඔය ඔය කියන වචන ටික හරියන්නේ මේ මේ මේ පොට්ටපාද කියන එක ඇත්ත නම පොට්ටපාද කියන එක ඇත්ත නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිළිගන්නේ නැහැ. බුදුජනසී දන්නවා ඔබ සාධාරණ ජීවත් වුණා, සාධාරණ ජීවත් වුණා. ඔය අහේතුකෝ නෙවෙයි සංඥාව බලන්නේ ඔබ කරපු දේවල් වලින්මයි කියන්නේ. අපි ඒකට පස්සේ එනවා. මෙතන අපි සංසන්දනාව පෙන්වන්න උත්සාහ කරන මේ පළවෙනි වශයෙන් අහේතු අප්‍රත්‍යයෙන් සංඥා උපදිනවා. අහේතු අප්‍රත්‍යයෙන් සංඥා නිරුද්ධ වෙනවා. යම් වෙලාවක උපදිනවද ඒ වෙලාවේදී ආ සංඤී වෙනවා. යම් වෙලාවක නිරුද්ධ වෙන විසංජ වෙනවා. ඉතින් ඒක දන්නේ නැහැ කවුද මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒක හයියෙන් පිළිගන්න එක ලාභයි. මේක තමයි පුට්ටපාද මාත්‍රකාව ඉදිරිපත් කරමින් පින්නපු පසුබිම. ඊට පස්සේ දෙවෙනි ඒතනේ සභාවක් නේ. ඒතනේ කුතුහල ශාලාවක් කියනවාගේ අදහස ඉදිරිපත් වෙනවා. දෙවෙනි එකන කතා කරලා කියනවා සංඥාව කියන්නේ ආත්මය අපි හැමදේම හඳුනාගන්නේ වෙන කෙනෙක් හඳුනාගන්නේ ඕකට තමයි ආත්මය කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි වෙලාවක ආත්මයක් Taman තුල එනවනම් මම වෙමි කියලා ඒ ඉන්නේ සංඥාත් එක තමයි. යම් වෙලාවක සංඥාව නැතිවෙන නම් එයාට මාත්ම සංඥාවක් නැහැ. මම කමාගේ හැඟීම සංඥාවක් නැහැ. ඒ නිසා ආත්මේ සංඥාය දෙකම එකයි. ඒ කියන්නේ අන්තිම සංඥාව සියලු බලධාරී ਸਰබලධාරී ඒ නිසා සංඥාව ආවට පස්සේ සංඥාට යටත් වෙන හැර අපිට කරන්න දෙයක් නැහැ. සංඥා නැති වෙච්චාම එතන ආත්මයක් නැහැ. එතන මේ මිනිහ නැහැ. ඒ නිසා සංඥාව කොහොම හරි රැකගෙන කවාපවාගෙන තන වඩාගෙන සංඥාවට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා හැඟුමට වාල් වෙච්ච ස්වරූපයක් තමයි දෙවෙනි මතය. සංඥාව කියන්නේ ආත්මය. ආත්මය යම් තැනක උපදිනවද උපදිනකොට සංඥා වෙනවා. ආත්මය යම් තැනක නැති වෙනවද සංඥා නැති වෙනවා. මේ ශීර්ෂය බොරුත් නෙවෙයි. නමුත් අපි මේ පොට්ටපාය සූත්‍ර ඉදිරියෙන් තියාගත්තේ මේවා අපි කොච්චර දුරට අදහනවද නැත්නම් අදහිනවද? තව සරුවච්ච මතේ ඊට වඩා ගොඩාක් ගැඹුරුයි. මේකට දැන් නිදර්ශන තමයි අපි යම් කිසි වෙලාවක තත් ගැඹුරු නිින්දේ ඉන්නකොට සංඥාව නැහැ අපි ජීවත් වෙන බව දන්නේ අඩු ගානේ ඒ නිකන් විස්තර සහිත කියන ඒ වෙලාවේදී ඇහෙන් ඇතුළත ඉන්ද්‍රිය වශයෙන් ඇහු රූප සම්පූර්ණ අපේ ජීවිතෙන් ඈත් වෙනවා. අපිට ඇහැතින බව දැනෙන්න රූප පිළිබඳ සංඥාවකුත් නැහැ. ඇහ පිළිබඳ සංඥා නැහැ රූප පිළිබඳ සංඥා නැහැ. බලන්නේ වෙන්න බෑ. ශබ්ද පිළිබඳ සංඥාවකුත් නැහැ කන පිළිබඳ සංඥාවකුත් නැහැ අසන්නේ කින්නත් බෑ තදින් ඉඳින්නේ. ගන්ධ පිළිබඳව නාසය පිළිබඳ සංඥාවකුත් නැහැ. රස සාධ්‍ය පිළිබඳ සංඥාවකුත් නැහැ. කය සහ පොට්ටබ්බේ පිළිබඳ සංඥාවක් නෑ. අඩු ගන්න තමයි බුදියාගෙන බෙඩ් ෂීට් එක උඩවත් දැනෙනවනම් නිින්ද කියලා නෑ. නිින්ද යනකොට අඩු ගන්න ඉන්න ඇඳ හෝ හේත් වෙලා තියෙන බෙඩ් ෂීට් එක පිළිබඳව සංඥාවක් නෑ. සංඥාව තියෙන තාක්කල් නිින්ද කියලා නෑ. ඒ වගේම ධර්ම හෝ හිත තියෙන තාක්කල් නිින්ද කියලා නෑ. මේ සියල්ලගෙම අයින් වුණාට පස්සේ ගැඹුරු ඉඳට වෙනවා. හොඳට අත්දකින්න පුළුවන් දේ තමයි උදේ පාන්දර නැගිටට පස්සේ පළවෙනියෙන්ම ඊට අවදි වෙලා බලනකොට දැන් අපි කියමු දැන් අද රිට්‍රීට් එකට ආපු කට්ටිය කියලා දැන් අලුත් ඇඳක අලුත් කාමරයක ඇහැරෙන්නේ. ඇහැරලා බලනකොටම හිතට ලොකු බයක් අනිශ්චිත භාවයක් නුහුරු බවක් ඇති වෙනවා. ඒ නුහුරු බව තන මාරුවෙච්ච නැසත් වෙන එකක් නෙමෙයි. මේ සංඥා පහළ වෙනකොට ඒකට අපි ඉක්මනට අධ්‍ය කරලා සංඥා ටිකක් අරගන්නවා. මේ Nissan වනේද උල්ලුර දාලා තියෙන දකුණු බටහිරටද නැගෙනහිරටද පුදියාගත්ත තැනමද කියලා ඒ සංඥා ගන්නවත් එකම තමයි මම නැගිටින්නේ. එතකම් මම යාගේ ප්‍රශ්නකුත් නැහැ. ගෙවල් වල තියෙන අපු කරදරකම් කටලුත් හිතේ නැහැ. ඉද රෝගත් නැහැ, බඩගින්නත් නැහැ, මොකක්වත් නැහැ. මේ නැගිටිනවත් එක්කම සංඥා පහළ වෙනවත් එක්ක පහළ කරගන්න ලොකු උනන්දුවක් තියෙනවා. හිත වතර ගිලිච්ච මිනිහා උඩ එනවා හුස්ම ගන්න ටිකක් ගන්නවා. ඇහැ අරපු ගමන් බොහෝ මිකුණුවට පිළ සංඥාව ඇති කරගන්නවත් එක්කම මම එනවා. ඉතින් අර මිනිසු කියන කතාව ඇත්තනේ. සංඥාව කියන්නේ ආත්මය තමයි. සංඥා ආත්මය උපදිනකොට සංඥා වෙනවා. ආත්මය නැතිවෙනකොට සංඥා නැති වෙනවා. ක්ලාන්ත වෙනකොටත් මේක වෙනවා. ඒ නිසා ඒ මතය කියලා කට්ටිය බොරු කරන කවුරුත් නැහැ. අ හේතු අප්‍රත්‍ය සංඥා වෙනවා කියලා එක්කෙනෙක් කියනවා. දෙවෙනි පිරිස කියනවා සංඥාව ආත්මයයි. ආත්මය ඇතිතන දැනීමක්, හැඟීමක්, ලකුණු ගැනීමක්, ගත්ත ලකුණු අනුව හඳුනා ගැනීමක් තියෙනවා. ආත්මේ නැත්තම් දැනීමක් හැඟීමක් ලකුණු ගැනීමක් සහ ඒ ලකුණු වල හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ සංඥාවක් නැහැ ඒ දෙවෙනි මතේ මේක අපිට එච්චරම අමාරු නෑ අවබෝධ කරගන්න මොකද අපේ දවසකට එකතු වෙන මානසික අසහන කන්දරා බැලුවොත් දවසකට අපේ තුල එකතු වෙන නිකමණයකට විනිශ්චයට ආපසේදී නඩු කෙල කෝටි ගණන් දවසක එකතු වෙනවා පරිචිත්‍යව වැරදිච්චේව කෙලසිච්ච දේවල් කෙලෙස් දැන දැන කරපු වැරදි අනුන්ගෙන් අසාධාරණ වෙච්චි නිന്ദා රාශියක් අතෝයි අපි නිന്ദ දෙන්නේ. නිന്ദන කියලා තත් කම්පියුටර් නිന്ദ කිය නැත්නම් හිතුව දෙනකොට පොතිය පිටින්ම ඔළුවේ තියෙනවා. නිന്ദ ගියොත් ඒ ටික නිෂ්කාශන වෙනවා. එيش එක දිගට දවස් තුනක් නිന്ദ කිය නැත්නම් පිස්සු. නිന്ദදි තමයි කවුන්ට් බැලන්ස් කරලා මේ ටික අමතක කරලා අනිත් දවසට අලුත් නව භාවයක් ඇති කරලා දෙන්නේ. ඉතින් ඒ ටිකේදී සංඥා ටික අමතක කෙරුවේ නැත්තම් විශේෂයෙන්ම අර ගොජ දාන හරිය කිසිම මනුස්සයෙකුට ජීවිතය ජීවත් කරවන්න හම්බ වෙන්නේ නැහැ. ඒක දිගට නිින්දයක් නැති ලෙඩක් ආවොත් ඇසට මොන හැප දුන්නත් ගන්න දෙයක් නැහැ. ඒ ඒ ඒ ලෙඩේ දේ කරනවා මොලේ ඔපරේෂන් එකක් කරලා පස්සේ නිින්දයන් දෙන්නේ නැහැ. බෙහෙත් ගහන දවස් මාසෙ දෙකේ නිින්දයන් දෙන්නේ නැහැ. ඉතින් නිකන් ගහක් කටලා කොන්ත කටලා හරි එහෙම වෙනකන් වුණොත් නිින්දයන් දෙන්නේ නැහැ. සර්පෙක් කාලා විසමූර්ජා වෙයි කියලා දැනගත්තොත් නිින්ද යන දෙන්නේ. ඒ නිසා මොකක් හරි නැගිටලා තියාගෙන. නැගිටලා තියාගෙන කම් පුදුමාකාර විඳවිල්ලක් වෙනවා. ඒ කියන්නේ මම හරි කැමති නිදි වෙහෙත් පැති කියලා බුදිය ගන්න. දැනට ඇමරිකාවේ අවුරුද්දකට ටොන් මිලියන දෙකක් වගේ මට මතක නැහැ හරියට ගන්න නිදි බෙහෙත් පෙති අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා මොකද දවස පුරාවටම තියෙන අසහනයි බලන දේවල් ඇහෙන දේවල් කරන දේවල් ඒ තියෙද්දිම ඇබ්බැහි වල පුරුදු වෙනවා ඉතින් මාසට නිින්දෙදී ඒ ටික අමතක කරගන්න බැරි වුණොත් අර බුදිය ගන්න එකෙන් මම නැගිට්ටොත් ඉතින් කවදාකවත් දවස් දෙකකට වැඩි වැඩ කරන්න බෑ. ඒක කරන්නේ උදේ සෙනසුරා කන්ද උදේ පටන් අරගන්නවා කැසපොට ගහ ගන්නවා ඉට්ටිං වැඩට යනවා. ඉතින් ඇදි කුරාදා වෙනකොට පඩි දෙනවා. විජහාට කඩේට ගිහිල්ලා බොන දේවලුයි කන දේවලුයි සේරම පුරවන සතියන්තේ යනවා පික්නික් ගිහිල්ලා සල්ලි සේරම ඉවර වෙනකම්. ඡන්ද වෙනකොට ඔෆිස් එකට ගිහිල්ලා නායකයි. බදා ෂුවර් එකටම සිකුරා දෙන්නම් කියලා. බදා සඳයිලා සිකුරා දෙන්නකන් ණයට දුවන. ඒ ටිකේම කරන්නේ බොනවයි කනවයි මොකද අර මේ දේ දවස උපසා කරන දේවල් අමතක කරගන්න බැරි වුණොත් ආත්මය ශාප කරනවා. තමන්ට නිතරම ශාප කරනවා මම මේ කරන්නේ දෙපැත්තම ඊටිපන්දම් පත්තු කරන දුවන ගමනක්. ආදර්ශයක් නැහැ, සන්තෝෂයක් නැහැ, සදාචාරයක් නැහැ. නමුත් පුදුමාකාර සල්ලි සුඛයක් කරගෙන. ඉතින් මේ මිනිස්සුන්ට හරි ලේසි මේ සංඥාව කියලා කියන්නෙම ආත්මෙමයි. ආත්මය කියන්නෙම සංඥාමයි. ආත්මය උපදිනවත් එක්කම සංඥාව උපදිනවා. ආත්මය නැතිවෙත් එක්කම සංඥා නැති වෙනවා. මේක හොඳට තේරෙනවා. මේක එක පැත්තක් ප්‍රයෝජන සාධනීය පැත්තක් තියෙනවා. ඒක හොඳට තේරෙනවා. භාවනා කරලා යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් මට දැන් නිින්ද ගියා දන්නෙත් නෑ භාවනා ගැඹුරට ගියා දන්නේ නෑ කියලා ප්‍රශ්න එනකොට ඒක විසඳන්නත් අපිට මේකේ කැලී ටිකක් ප්‍රයෝජන ගන්න වෙනවා. අපි ඒක කියමු ඉස්සරහට. මේ වෙලාවේ මම මේ ඉදිරිපත් කරන්නේ කුට්ටපාද පරිබ්‍රාජකයා. කුතුහල ශාලාවේදී ඉදිරිපත් කරන ලද සර්වචන්නාංශයෙන් සම්පූර්ණ සුද්ධියටපත් වෙච්ච නැති එවකට පැමිණිච්ච මත. පළවෙනි එක තමයි හේතු අපත්‍ය විඤ්ඤාණා වෙනවා සංඥාව යනවා. එනකොට සංඥී නැතිකොට විසංඥී. දෙවෙනි එක තමයි සංඥා කියන්නේ ආත්මය. සංඥාව තියෙන තාක්කල් අපිට මමයා ඉන්නවා. පෝෂණය කළ යුතු සැප විඳිය යුතු ආස්වාද ලැබිච්ච යමක් තියෙනවා. සංඥා වෙනකොට මමයා නැහැ. ඒ නිසා යා විසඤ්ඤායි වාගේ එහෙ නැත්නම් නිඳ ගියා වාගේ මේ විසඤ්ඤ භාවයේ යම් ප්‍රමාණික ප්‍රෝඩාවක් තියෙනවා මත්ද්‍රව්‍ය වල. මත්කුඩු වල. ඉතියා කරන ඔක්කොම කල්ලි වල බේරන්න බැරි උනට මත්කුඩු ටිකක් ගහගෙන කියනවා කාලා බිලින් වෙලා කියන දේවල් ගණන් ගන්න එපා. ඒ ගහන්නෙම ගණන් ගන්න තේවල් කරන්න තමයි. කරලි ඉවරලා කියනවා බිව්වට පස්සේ කෑවට පස්සේ ඔය කීන දේවල් ගණන් ගන්න එපයි කියලා ඒකෙන් අර ටික දුටුවම් කරගෙන යනවා. දැන් අද වෙනකොට ඒ ඒ වැඩේ දිග yaadena උත්තරයක් නොදෙන බව පිරිපක්ෂය අවබෝධ කරලා. දැන් ඒ දුංගල සමාගම් සහ ඒ මත විසමාගම් කෙලින්ම යොමු කරලා තියෙන්නේ කාන්තාවට. පිටට ගියාට පස්සේ පේනවා ඒ කාන්තාව කොච්චර මත්පැන් බොනවද කියලා කොච්චරක් සිගරට් බොනවද කියලා පිරිමි නොබොනව නෙවෙයි පිරිමි දන්නව ඒක බීලා වැඩක් නැහැ දැන් ඒක මට්ටම් පැනලා බොන්න නැති කට්ටිය නෑ කියන එක නෙවෙයි මම කියන්නේ අසීමිත වුණා ලංකාවේ අන්තිම කතයි දැන් නමුත් ඒක විශාල වශයෙන්ම ඇඩ්වර්ටයිස් කරන්නේ එහෙම නැත්නම් වෙළඳ ප්‍රචාරය කරනකොට එල්ල වෙලා තියෙන දැන් කාන්තාවල ඒ දක්ෂ නළු නිලියන අල්ලගෙන ඒගොල්ලන්ට නිකන් දීලා ඒක මෝස්තරේ මොහොතකට පස්සේ ආනුගමනය කරන සේරම ඉතින් ලංකාවෙන් පිටරට වලට ගිය යන්තම් ඇටෙන් හිමිටෙන් පයින් වයසේ ඉන්න කිල්ලන්ගෙන් පුදුමාකාර චිත්ත පීඩාවක් තියෙන දේවල් කියන්නේ. ඒගොල්ලන්ට ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒකට කියන්නේ අපිට නැත්තම් පන්ති ඉන්න බෑ. පාටි යන්න ඕනේ ගිහිල්ලා බොන්න ඕනේ. ඉතින් අපි පැත්තේ ඉස්සර තිබුණේ බොන්නේ පිරිමිනේ. දැන් තාත්තලාට දැන් අම්මලාට මුලදෙන් තියෙන ප්‍රශ්න දිහා බලනකොට ඒගොල්ලෝ සංඥාව අයින් කර ගන්න හදනවා අර ආත්මෙත් අයින් වෙලා ඔය දුක ශෝකේ නෑ දන්නේ අයියා මල්ලි වගේ කියන ඔය බීල නටනවා. ඒකත් කිසි වගවීමක් නැති කතාවක්. අනිත් එක අනිවාර්යම ආත්මවාදී කතාවක්. ඒක සාස්වත දිට්ඨිය. ඉතලකේ වේක නාස්තික දිට්ඨිය යන භෞතිකවාදයක්. දැන් කතා කරන්නේ ආත්මවාදයක්. දිගට පවතින ආත්මයක් තියෙනවා, තියෙනකන් සංඥාවක් තියෙනවා. ආත්මේ නැණි සංඥාන. සංඥාන නැණි ආත්මේ නැණි. ඊට පස්සේ තව කට්ටියක් කියනවා මේ දෙකට අමතරව ආගමනුකූල කතාවක් මේ ලෝකේ ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉතාමත්ම තෙදවන්තයි. මහානුභාව සම්පන්නයි. අන්නේ මහානුභාව සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ සංඥාව දානවා කෙනෙක් ගොළුවට සංඥාව ගන්නවා. ඒ කියන්නේ ආශිර්වාද කරනවා නැත්නම් ශාප කරනවා. වස්කවි කියනවා සෙත් කවි කියනවා. ඒ අනුව තමයි සංඥාව පාරේ. ඒගොල්ල ඇතේ තමයි ඒගොල්ල තමයි දුර ඉඳලා මේක පාලනය කරන්නේ නිසා මහානුභාව සම්පන්න බලවත් සමන ප්‍රාක්‍රමණය තමයි සංඥාව දෙන්නේ සංඥාව ගන්නේ සංඥාව දෙනකොට යාස ඒ ඒ හැඟීම යාට ඉබේම එනවා. එයා ඒ සංඥාව බලවත් සමන ප්‍රාක්‍රමණයෙන් අයින් කරනකොට පස්සේ මේ මනුස්සයා ඒ අනික් වෙන සංඥාවකට යනවා. ඒක නිසා බොහෝ දෙනා එවැනි ගුණ ධර්ම නැති ඇත්තෝ ඒ නිසා ඒ ඇත්තෝ මේ ඉති භාව මහානුභාව සම්පන්න අයගේ මතයට යට වෙලා ඉන්නේ. ඉතින් හුඟව දෙනෙක් අර කාම ලෝකේ ගත කරන කෙනෙක් ඒ වගේ මහානුභාව සම්පන්න ඉද්ධි බල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණේ තමන්ගේ ඉෂ්ට දේවතාව කරගන්නවා. කරනවා පුළුවන් තරම් සලකගෙන අනී අපිට ආශීර්වාද කරන්න අනී අපිට පිළිත් මුලක් ගැට ගන්න අනී අපිට පිළිත් වතුර ටිකක් දෙන්න අනී අපිට ආශීර්වාද කරන්න මොනවටද? අහන්න ලයිස්ට් මොකද්ද කියලා? බබෙක් හම්බ වෙන්න ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න පිටරට යන්න. ඉතින් ඔය නරක දේවල් නෙවෙයි. නමුත් මේකටද මේ තාන ප්‍රතිකාරය ආරම්භ කරන්න පටන් ගන්න පවත්තන්නද මහානුභාව සම්පන්න මේ ඊර්තිඵල සම්පන්න සමන බ්‍රාහ්මණු ඉන්නේ. නමුත් කිසිම චාරයක් නැති සීලයක් නැති ඒ වගේ පිරිසකට ඉල්ලෙන්න තරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ විහිං එහෙම නැත්නම් අද තියෙන ජනමාධ්‍ය විහිං එක්කෙනෙක් කුසල තියෙනවා. කුසල කියන මෙයා බොහොම ඍතුඵල සහිතයි මහානුභාව සම්පන්නයි මෙන්න මේ මේ දේවල් මං අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මෙහෙම මට වුණා ඒක කියපු ගමන් මොකක්වත් නැහැ අර කැලී කඩන යන වල් සත්තු ආගේ මම දන්නේ මං අවුරුදු 30ක් විතර වගේ මේ සත්‍ය පිළිබඳව ඉදිරියට කරන මේ කාලවල නැගලාපු රැල්ලවල මේ සමාජයේ මේ ලංකාවේ රැල්ලට අහුවෙලා රැල්ලට වැටිලා අන්ධ භූතව දුවන එක බලනකොට යන්න ඉස්සරලා අම්මෝ හරි සතුටුනෝ යන්තම් අපිට සාන්තියක් හම්බුණා අසවල් තැන්න ගියොත් අසවල් තැන කෙනාගෙන් ආශිර්වාදයක්වත් හරි. දිගට යනවා ඊට පස්සේ අනේ මේ මනස හිටපු තැන සෝම් කොතරත් එහෙන ගන්නවා. දිග්ගටම උට බයින. බයිනකොට තව එකෙන් නගලා තියාගන්න. සම්නික්කර ජනමාධ්‍යෙන් කරා. ඒ ප්‍රශ්නයක් නෑ නමුත් මේ අන්ධ බාලයෝ මේකට ඇදිලා යන්නේ හරියට මීපැණි බෝතලේ රැඳිලා යන ඇඹලිවා. ඉතින් හරිය ආසයි අපේ ආගමේ අපේ නිකායේ අපේ පැත්තේ මේ අපේ ශ්‍රමණයාට අපේ බ්‍රාහ්මණයාට මහානුභාව සීනවා 이르දි බල සම්පන්නයි කියලා කියන්න හරි කැමතියි. ඉතින් අපිට අපේ බුද්ධහම නැගින්න කට්ටිය මේ හොයලා අහනවා අපේ කාටවක තාමසිකුට තාම බෑනේ ඉර්ධි බල ප්‍රත්‍යහාරය තියෙනවා නම් අනේ කිලින්ම මූලධර්මවාදීන්ට පාරක් ගන්න පුළුවන් උඩින් යන කෙනෙක් නැහැ නේ අපිට. බ්‍රිටිෂ් ඉල්ලනවා ඉතින් උඩින් යන්නේ අයි පහලේ යන්න බැරුවද අනේ තාත්තේ මට තේරෙන්න කියලා දෙන්නකෝ කියනවා. පුළුවන් මිනිස්සු පොයින් යනවා. කට්ටිය දඩු කකුල් බැඳගෙන උඩිමුත් යන්න හදනවා. ඉතින් අපි හිතන්නේ මේවා බුදුහාමරයන් කාලේ විතරක් තිබිච්ච කියලා. අදත් එච්චර තමයි. අදත් Tamange පිට Taman කියලා හිතාගන්න නැති කට්ටිය එක්ක ආත්මිකට සංඥා බාධ දෙනවා, තහේතු අක්කත්තිර බාධ දෙනවා, නැත්නම් සංඥා බාධ දෙනවා, මහේතු බල සම්පන්න ආනුභාව සම්පන්න ඍතු බල සම්පන්න ශ්‍රමණ ප්‍රායකට කියනවා අන්න එයාව ෂේප් කරගත්තොත් හරි. ඒගොල්ලෝ කියන්නේ සර්බලදාරි දෙයියෝ නෙවෙයි. මේ අපිට ඇස්සට පේන අපි දන්න අපේ ආමතුරු. එතන අපේ පූසාරි. අපේ ලෙබ්බේ. එයා ළඟ තමයි ඔක්කොම බලතල තියෙන කියලා. අද මෙච්චර දියුණු මේ රටවල් වල මෙච්චර දියුණු සාහිත්‍ය කමැතිදී පළවෙනි පොත් ගත්තොත් සෑහෙන ගානක් ඔය කාටද උලංගාරේ වදවන්නේ. පුම්බල තියානින්න. අසවල් ශ්‍රමණයා ගාව අසල් බ්‍රාහ්මණයා ගාව පුදුම ඉන්ද්‍රජාලික ඒ කට්ටියට දේශපාලනඥයෝ ඇදිලා යන්නේ පුතුමාකාර විදියට. ඒ වගේම සමාජයේ ඉන සමාජ රැල්ල ඇදලා යනවා. ඒකට කියන්නේ ඒ යන රැල්ලට වැටුනොත් ඒ රැල්ලට අහු වෙනවා. ඒ රැල්ලට වැටෙනවා රැල්ලට අහු වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ රැල්ල මොකක් වුණත් කන්නේ රැල්ලට අහු වෙලා රිද්මෙට අනුව පාද තියානේ අනේක තමයි. ඒකත් හරි ලේසියි. මොකද හේතුව අදහන එක විතරයි තියෙන්නේ මට අර කරන්න දෙයක් නැත්තේ අපිට යමක් කමක් ඉතිබල තියෙන මහානුභාව සම්පන්න කෙනෙක් ළඟට ගිහිල්ලා ආශිර්වාදේ ගන්න එක විතරයි තියෙන්නේ. ඒ සඳහා ඕනි ගානක් දෙනවා. ඒ සඳහා ඕනි දුරක් යනවා. ඒ සඳහා ඕන දෙයක් අරගන්නවා. ඉතින් ඊට පස්සේ ඒ මහානුභාව සම්පන්න ශ්‍රමණයාට මොකද වෙන්නේ? නායකාරයෙක් වාගේ අර කුල්ලනාශලණු එහාට අදිනකොට එහාට දුවන්න ඕනේ, නාශලණු මෙහාට අදිනකොට මෙහාට දුවන්න ඕනේ. ඒගොල්ල කියන පදේත් ප්‍රකට සිද්ධ වෙනවා. අන්තිම ශ්‍රමණ බ්‍රාහ්මණයට වෙන්නේ මොකද්ද? ඉද්ධිබල කියන කට්ටියට අන්තිමට අඩු ගන්න සීලෙත් නැතුව. සමාජයෙන් තමයි ඔය ඉර්බල ප්‍රතාවල එන්නේ. මහානුභාව කතාවල් එන්නේ. ගිහිල්ලා තලමක් හදාගත්තට පස්සේ රැක් හදාගත්ත පස්සේ රැල්ලක් හදාගත්තට පස්සේ අන්තිර ඕකන නටල නටල අන්තිර බලනකොට අඩුගානේ අර තිබුණු සීලෙවත් නැති වෙනවා. දන්නේ නැහැ මේ සංඥාව කියන එක මේ තරම චපල දෙයක්. සංඥා කියන්නේ මේ තරම් වෙනස් වෙන වාෂ්පශීලී දෙයක්. නමුත් ඒක අල්ලගත්තට පස්සේ අපි කොච්චර අහුවෙනවද කියන නමුත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ආධ්‍යාත්මික පිටකොන්දක් එනකන් කාටවත් තමයි සංඥාවට අභියෝග කරන්න. හැම වෙලාවෙම සංඥාවට එයාට අභියෝග කරනවා. ඒ නිසා සංඥා කියන්නේ ස්කන්ධ පහෙන් එකක්. ඒකට දාස වීමෙන් තමයි අපි මේ සංසාරේ බැඳලා තියෙන්නේ. අපි කවදා හරි ඒක වශී කරගන්න ඕනයි කියන හැඟීම ගත්තොත් මේ තුනම දැනගෙන තියෙනවා. සංඥාව ඉබේ පහළ වෙනවා, හේතුකව පහළ වෙනවා, අප්‍රත්‍යයෙන් පහළ වෙනවා, අප්‍රත්‍යයෙන්ම නැතිලා යනවා. එතන සංඥාව කියන්නේ ආත්මය, ආත්මේ සිරුර සංඥා වෙනවා, ආත්මේ සිරුර සංඥා නැති වෙනවා. ඒ නැත්තම් යුද්ධ බාල සම්පන්න මහානුභාව සම්පන්න ශ්‍රෝණ බ්‍රාහ්මණය සංඥාව කිනක් දානවා. එතකොට මේ මනස ඒ සංඥාවට එනවා. ඒ සංඥාව මහානුභාව යුද්ධ බාල සම්පන්න කට්ටිය අයින් කරනවා. අයින් කරපුවා මේ මනස සංඥාවෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් කියනවා මහානුභාව සම්පන්න ඍතුබල සම්පන්න දෙවියෙක් කියනවා. ඒ දෙවියා තමයි සංඥාව ගේන්නේ සංඥාව දාන්නේ ගයින් කරන්නේ. සංඥාව යාගෙනලා දැම්මට පස්සේ අපි සංඤී වෙනවා. ඒ සංඥා අයින් කරාට පස්සේ අපි විසඤ්ඤ වෙනවා. දැන් ඔය පළවෙනි ප්‍රශ්නේ තිබුණා හේතුකෝ සංඥා වෙනවා හේතුකෝ සංඥා නැති වෙනවා කියන එක විද්‍යාවට අනුව යන දැන් මනුෂ්‍ය විද්‍යාවේ තියෙන නපුරු පැත්ත දකින්නකොට ආය විශාල රැල්ලක් තියෙනවා පරණ පුරුදු ආගම් වලට ආය පණ ගහලා එනවා. ඒ වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙනද මුස්ලිම් ආගම. ගාක පුදුමාකාර වෙකින් අල්ලගෙන යනවා. ඒ වගේම බුද්ධ ආගමෙත් නැගී පිණිමක් තියෙනවා. හිතුවාට වැඩිය කතෝලික ආගමෙත් නැගීමක් තියෙනවා. Hindu ආගමේ, Sikh ආගමේ හැම කෙනාගේ ආගමික අගයන් ආඩම්බරයෙන් ආයි ස්ථාපනය කරන සම්ප්‍රදාය පැත්තට යන ගතියක් තියෙනවට විද්‍යානුකූලකේ විද්‍යානුකූල ගමන තියෙන අපහසුතාව නිසා. ඒකට සර්බලතාරි දෙයියෝ තමයි මේ සේරම කරන්න කියලා දෙයියෝ අදාන නිසා බෞද්ධයන්ට ඇවිල්ලා කතා කරලා කියනවා ඔයගොල්ලන්ගේ ආගමේ කිසිම කෙනෙක් නෑ ඔයගොල්ලෝ කොට ගන්න. ඔයගොල්ලෝ නිකන් හරි අසරණ වෙච්ච જાතියක්. බලක් නැති උරුවක් වගේ. අපි ඒකට එන්නේ. අපි ඒකට ආපහු අපි පෙන්නලා දෙනවා දෙයයන් ආශේ. මෙන්න මෙහෙමයි පෙන්නලා දෙන්නේ. එක්කෝ ඊට බලයක් කරලා පේනවා. එහෙම නැත්නම් හිතුවපැතු සම්පතක් කරන් දෙනවා. බුද්ධුම සෙල්ලම් ටිකක් තියෙනවා. එතකොට අපි අවස්ථාවක් තිබිලා ඇහුවොත් ඒ කිසිම දෙවියෙක් අදහන්නේ නැති ආත්මයක් අදහන්නේ නැති බෞද්ධයෝ මුන්නම තාලකින්වත් ඒ විසුණු තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ අහනවලු මේ ඇයි මේ බෞද්ධයාට දෙයියෙක් අදහන්න බැරි? ඇයි මේ බෞද්ධයාට මේ ආත්මයක් අදහන්න බැරි? මෙච්චර ප්‍රසිද්ධියේ මේ සැප විඳීමක් ගැන කතා කරනකොට ඊට පස්සේ අපි ඉගෙන ගන්න උගක් බෞද්ධයෝ යනවා අර දිවියට හේතු කරන කතාවට අහු වෙනවා ඒ වැදිලා යනවා කියලා. නමුත් ඒකේ තවත් විහිළු පැත්තක් තියෙනවා. ඒ කතෝලිකයෙක් කනාව මුස්ලිම් ආගමකට ගන්න. එකම දෙයියා. ඒකයි උතන තියෙන ප්‍රශ්නේ දැන් ඔය ඒබ්‍රහම් ගත්තාම යුදෙව් ආගමටයි මුස්ලිම් ආගමටයි කතෝලිකයන්ට එකයි. හැබැයි කතෝලික මිනිස්සු ආදාන දෙයියා මුස්ලිම් ආගම අදහන දෙයියොත් එක්ක පොරි පටලවිලා ළඟදී කසාද වෙලා දෙන්න ගහ ගන්නවා. ඒ දෙන්නම එකෙන් ඇවිල්ලා තියෙනවා. පරණ තෙස්තුමේතු දෙකම එකයි. ඒකට අරකෙන් මේකට කෙනෙක් ආපුවාම පුදුම පාටි දානවා. අම්මෝ යන්තම් මියා කපන්නේ මත් මිත්‍යා දෘෂ්ටිකේ යන්තම් හරි පැත්තට ගත්තා. ඊට පස්සේ හරි පැත්තට ඇරගත්තට පස්සේ ඒ දෙයියන්ගේ මහානුභාව පෙන්වන්න ඒ දෙයියන්ගේ 이르දි පෙන්වන්න හැම කෙනෙක් ළඟම අද්දුතු ප්‍රත්‍යක්ෂ දේවල් තියෙනවා. ඒක එකක්වත් බොරු කරන්න බෑ. මේ හොඳ අර මම හිතන්නේ හාවර්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් දුවදෝ කතා කරනකොට කියනවා මට දන්නේ නැහැ ඒක ඇත්ත මේ මෙහි ඉඳලා ඇමරිකාවගේ රටවල ඉඳලා ඒගොල්ලෝ ඉන්දියාවට ගියාම සාමි කෙනෙක් හම්බ වෙනවා ඒ සාමි හම්බෙච්චාම කියනවා අපිට දරුවෝ නැහැ කියලා ඒ කට්ටිය බලනකොට කියනවා අපේ පැලෝ පින්නාලේ කැඩිලා අපි වඳයි කරියක් කරලා අපිට දරුවෝ නැහැ අපි ආවේ ඔබතුමාගෙන් ආශිර්වාද ගන්න. එතියා බල්ල කෙනුල් අපිට ජනවාරි වෙනකොට ගැම් ගන්නවා ළමයා හම්බුනට පස්සේ ඉන්නේ මමයි ළමයාට නම තියන්නේ කියලා. හරියටම කැප් ගන්නවා. දැන් ඒකෝට සම්පූර්ණයෙන් මේකෙන් ඔප්පු කරලා තියෙන මේ මනසරේ ඒ ලිංගික පද්ධතිය වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේ මනස කියනවා ළමයි හම්බ වෙනවා. මේ ළමයි හම්බ වෙන වෙලේට පුදුම ආශිර්වාද තියෙනවා. කාමෙට. ඕන දෙයක් කරතේ. නිවනට ඔය මොනම ආශිර්වාදින්වත් යන්නේ මං ආ මං බැලුවා යහුවා කම්පියුටරේ හැම එකක්ම ටිකක් අතට බලන කවුරු හරි දෙනවද මේ ආශිර්වාද නිවන් දක්කන්න පලාතක නැ දෙන්නේ මොනවද බබාලා තමයි ඒ ඕනේ අනිත් ඔක්කොම හරි ගසලා දෙනවා යුද්ධ ප්‍රාත්‍යනේ ඉතින් ඒ දේ නම් අත්‍යවශ්‍යලා තියෙන මනසට ඒ මනසට නිවනට වැඩිය ලොකුයි බබෙක් කම්පියුටරේ ඉතින් ඒ නිසා කතා කරනකොට පරිස්සමෙන් කතා කරනවා බොරු නෙවෙයි ඒක ඔප්පු කරන පස්සේ මේ මිනිස්සුගේ ජීවිතේ නුපිරිනව නෙවෙයි බලා කවුතු ගානකින් හිතා ගන්න බැරි දෙයක් වෙනවා. ඒ මොකද මනුන භාව සම්පන්න යුති බල සම්පන්න ශ්‍රමණ ප්‍රාක්‍මණේ හෝ දෙයියෝ. ඒ දෙයියෝ ඉන්න බවට ඔප්පු කරන්න තියෙන කරුණු අද්දක මිනිස්සු අවංකව කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මොන විදිහකට හිතා ගන්න බෑ කියලා බෙන්නනවා. වශී කරලා හෝ භාවනා කරලා පෙන්නනවා. ඉතින් කොහොමද බෑ කියන්නේ? හොඳට ඕම දන්නවා මේක බොරුව කියලා. ඒකට මම අහුවෙලා තියෙන්නේ. ඉතින් ඔය ටික කතෝලිකයෙක් වෙන ආගමකට ගියා හෝ මුස්ලිම් මා බෞද්ධයෙක් වෙන ආගමකට ගියාට ඕන භාවනා කරනකොට අනිවාර්යයෙන්ම කොලම් ටිකක් පේනවා. ඒ හැම කොලමකම බලනවා සංඥාවෙන්මයි තනිකර කොලම යන්නේ. උඹ අදහනවද අහේතු අප්‍රත්‍යයෙන් සංඥා වෙනවා වගේ. එහෙනම් මෙන්න මේ වලේ වැටියක්. උඹ අදහනවද ආත්මය කියන්නේ සංඥාවයි සංඥා කියන්නේ ආතේ. එහෙනම් අපිට මේ පොරුවල තියෙනවා. ඔබ අදහනවද මේ ලෝකේ ඉන්ද්‍ර බල ඉන්ද්‍ර ජාල සහිත මහානුභාව සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණය. එහෙනම් මේක කපක්. ඔබ අදහනවා සර්බලකාරී දෙවි කෙනෙක් ඉන්නවා නැත්නම් ඉන්ද්‍ර මහානුභාව සම්පන්න. එහෙනම් මේක කපන් කියලා ඔය හතරට අහු වෙච්චි නැතුව ඒකට ගියා කියන එක කද්දාකත් වෙන්නේ. මේ හතරෙන් එකකට අපි අහුවෙලා තියෙන එක තේරෙන්නේ භාවනාවේ මුල් හරියටත් නෙවෙයි. භාවනා කරගෙන ඉදිරියට යනකොට මූලික වශයෙන් සමතයේ එහෙම නැත්නම් කියනවනම් දීවන ධර්ම වල නපුරු බලපෑම අයින් කරගත්තට පස්සේ ඒ යෝගාවචර ඉදිරියට යනකොට ඔය හතරෙන් එක එකට හැමදාම මොකක් හරි මේ උකුලක් අටවලා තියෙනවා. ඇමක් තියෙනවා. නොකන කෙනෙක් නැහැ. ඒ ටිකේදී තමයි සර්වචනාංශික තියෙන ශ්‍රේෂ්ඨත්වෙ වෙන්නේ හැම එකෙදීම සර්වචනාංශේ නොකිය කියනවා. මේ භාවනා කරන්න නිවන් සඳහා නෙවෙයි නම් අනිවාර්යයෙන්ම හතරෙන් එකට වැඩෙනවා. නිවනම ප්‍රාර්ථනා කරනවා. මේ මම මේ භාවනා කෙරුවේ මෙච්චර ලොක් කැපකිරීමක් කෙරුවේ මේ ලාමක දෙයකට නෙවෙයි කියන නිවන ප්‍රාර්ථනා කරන කෙනෙකුට නම් කෑවට පස්සේ තේරෙනවා කියලා දුන්නාට පස්සේ ඔබ දිනලා තියෙන මොකද දිනලා තියෙන මොකද්ද? කාමී. තණ්හා. මාන්නේ. දෘෂ්ටි. ඒකටද ඔච්චර කැපකිරීමක් කරේ. ඒකේ වංශයට හරිය නිග්‍රහයක් වගේ පේනවා. ඔය කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට. කමඨාන් සුද්ධ කරනකොට එයා ඉදිරිපත් කරනවා. හරි සාන්ත මට මේක හම්බුණා මේක හම්බුණා මේ මොකද්ද මේ මොකද්ද කියලා. එතකොට මේ හතරෙන් එකට අහුවෙලා. මතක් කර දෙන්න ඕනේ ඔන්න ඔතනයි ඔය සංඥා හිරලා තියෙන්නේ. ඔයක බය වෙන්න එපා. ඒකම දෝෂයක් නක හැටි. කෙලස් කියන්නේ ඕකට. මාර බලවේග කියන්නේ ඕකට. සර්වඥාචෝකට සම්පූර්ණ සිටියම ඇදලා තියෙනවා. මේ පාරිගත මේ බොරුවල මේ පාරිගත මේ බොරුවල ඔය හතරක් තියෙනවා. හතර නෙවෙයි ඇත්තටම 62 62ක් තියෙනවා. මේ හතරට කඩලා පෙන්නන්නේ විස්තර කරන්න පුළුවන්. පහසු පිස මේවට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ සංඥා විතරයි. හැබැයි බය වෙන්නේ නැතුව ඔලමුල වෙලා කෑවොත් චිත්ත tattර කියලා දෘෂ්ටි tattrපත් වෙලා කොට ගන්න බැරි තැනකට යනවා. සංඥා මට්ටමේ අහුවෙන එක පෘථජ්ජනයාගේ උදේට කනවා දවල්ට කනවා වගේ වැඩක්. ඒත් අඩු ගානේ යොමුවක් වෙන්නුවාට පස්සේ ගුණාවක් වෙන්නවා තමයි කාලා තියෙන හේතු අප්‍රත්‍ය දිට්ඨියයි. ඔබ කාලා තියෙන සංඥාව ආත්මය කරගන්න එකයි. ඔබ කාලා තියෙන මේ සංඥා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බලපෑමක් කියන එකයි. එහෙනම් තමයි මේ කාලා තියෙන සංඥා ਸਰබලධාරී දිවි කෙනෙකුට කාලා තියෙන එකයි කියලා කිව්වට පස්සේ තේරෙනවනම් ලুকু ජයග්‍රහණය. ඒක භාවනා කරන්න ඉස්සලා මේ දැනුම තියෙනවනේ ඒකේ නා සුමකට යොමු කරන්න නැත්නම් වෙච්ච නිදර්ශන හරහා පෙන්ලා දෙන්න ලේසි. මේ ටික නැති කෙනෙකුට භාවනාදි මේක කාලා වැටිලා අමාරුවටපත් වෙලා අතපය කඩාගත්තට පස්සේ තමයි තේරෙන්නේ මම මේ භාවනා කරන්නේ මොකටද කියන්නේ. ඒක නිසා මේකේ තියෙන මූලධර්මයේ වටිනාකම. මේකේ තියෙනවා දාර්ශනික වටිනාකම. ඒකයි ਸਰවචන්සේ මේ දීර්ඝ සූත්‍ර හරහා ඒවකට පැමිණිච්ච මත මේ අවුරුදු 2600 බුදුහාමුදුර රැකගෙන ආවේ මේ මේ වැඩි මත හතරේ වැඩි මත හතර කරන කට්ටියගේ පොත්වල නේ. හොඳට මතක තියාගන්න ඒගොල්ලෝ විශ්කොල්ල ගොඩක් අර. බුදුරජාණන්සේ කියනවා වැරදි මාර්ගයට ගෙනල්ලා බුදුහාමුදුරුවෝ නෙමෙයි ඇත්තටම සර්වඥ දේශනා අනුව රහතන් වහන්සේලා. පාතල අපිට කියනවා ඌව නෑ කියන්නේ යන්න බෑ එනවා ඉතින් බාහන කරන්න ඕනේ නෑනේ. ඔත් තියෙනවා මත් වෙනකොට හරියටම බෙල්ල වලින් අල්ලපන්. වලිගෙන් අල්ලන්න බෑ ලුව කන. මේ සර්පය අල්ලන්න ඕනේ බෙල්ලෙම. බෙල්ලෙන් අල්ලන්න නම් භාවනා කරනම එන්න එපයි කියලා ප්‍රාර්ථනා කරන්න එපා. ඒක බොරු වැඩක්. එනවා. එතකොට හොඳට සැලකෙලින් බලනවා මට මේ ආපු සංඥා මම අහේතු අප්‍රත්‍ය කරගෙන තියනවාද? එහෙම නැත්නම් ආත්මය කරගෙන තියනවාද? නැත්නම් මහානුභාව සම්පන්න ශ්‍රමණ ප්‍රාප්තන නිසා කියනවාද? එහෙම නැත්නම් දිව්‍යන් වහන්සේට හේතු කරනවාද කියලා බැලුවොත් ඒක අල්ලා ගැනීමෙන් තේරෙනවා අපි නොදන්න බරබන්දියක් පොල්ලක් පොදියක් ගමන් මල්ලක් උස්සගෙනයි අපි යන්නේ. ඒක එදිනදා ජීවිතේ බැලුවට පේන්නේ නැහැ. ගොඩට භාවනාවෙන් ගොරෝසු ටික අයින් කරනකොට ශීල ශික්ෂාව හරියනකොට සමාධි ශික්ෂා ගියාට පස්සේ තමයි ඔය සංඥා කොටස පේන්නේ. ඒක නිසා ආධුනිකයෙකුට වුණත් ගැඹුරක් කතා කරාට අදාළ නැත්තේ අනිවාර්යයෙන්ම අදාළයි. නමුත් මේකේදී හොඳට මතක තියාගන්න මේ සම්බන්ධය වෙන කෙනෙක්ව මනින්නත් එපා. මනින්නත් බෑ. මනින්න ගියොත් අනිවාර්යයෙන්ම පුදුලා වතහතුරෙක් වෙනවා. ඒ වගේම වෙන කෙනෙක්ගෙන් තමන්ගේක මැනෙන්න අරින්නත් එපා. මොකද එහෙම කරන්න තරම් පුළුවන් එකම ශක්තිමන්ත පුද්ගලයා හරුවචනසි විතරයි. තව කෙනෙක් දිහා බලලා ආශයනුසඥාන කියනකොට සරුවචනසි විතරයි. අපිට වෙන කෙනෙක්ගෙන් ආදර්ශය ගන්න පුළුවන්. තමන්ගේ වැරදි ආදර්ශය ගන්න පුළුවන්. තමන්ටම තමන් උපදෙස් දීපු දාසේ තමයි හැබැයි වෙනසක් වෙන්නේ. ඒකයි මේ සතිය ඉස්සර කරගෙන යන්නේ. සතිය ඔක්කොම පෙන්නනවා. හරියට අවබෝධ කරගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ ඒ දැනීමම මේකට බේතක් වෙනවා. කදාකත් රෝග ලක්ෂණේ මතුවෙන්නේ නැතුව සනීප වෙන්නේ නැහැ. කොටිම්ම කියනවා නම් රෝග ලක්ෂණය දැන ගැනීමමයි බේද. ඒ නිසා අපිට මේක භාවනාත් කරන්න ඕනේ. දැනුවත් තියාගන්න, ධ්‍යාන අපේක්ෂා කරන්න ඕනේ. මේ මාර බලවේග ස්වරූපෙම මතුවෙනවට බය වෙලා තුවන්නත් එපා. වකාලා ඒවට බැලියෝ දාසයෝ සෙබළු වෙන්නත් එපා. බුදුහාමර මේක දැකලා පෙන්ලා දීලා තියෙන නිසා භාවනා කරන කරන වෙලාවෙ මේක සුද්ධ කරන ගියොත් මේක එක දවසක් අස්පනා අපිට තමයි දැක්කොත් දෙවෙනි සැරේ ආයේ නෑ මායම් කරන්න. කරන්න බෑ. මොකද අපේ රෝගේ දකලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරන ගමන් මේ ධර්මය අහන ගමන් උත්සාහ කරන්න ඕනේ. ඒ දෙක ගලපගන්න සෑහෙන දුරට යනකම් මේකදී ගුරුවරයාට වගකීමක් තියෙනවා. තමන්ගේ වැඩි තමන්ට වැඩි භාවනා කරපේකනට වගකීමක් තියෙනවා. හැබැයි ඒක මත හිටියොත් තමන්ගේ වැඩේ තමන් කවදාකවත් කරන්නේ නැහැ. ඒ නිසා මුලින් මුලින් එහෙම යම් ආරසාවක් යම් ගුණයක් යොමු කිරීමක් අරගෙන තමාශීම තේරුම් ගන්න පුළුවන් ඉන්නේ භාවනා කරන පිරිසෙන් බොහෝම සුළු ප්‍රතිශතයකට විතරයි. තමරුන්ට ප්‍රශ්න කියාගන්න බෑ. සමහරෙකුට භාවනා කරන්නේ නැහැ. සමහරු මේ පොත පාඩම් කරගෙන ගිහිල්ලා ඒක පතා කර කල්පනා කර කර ඉන්නවා. ඒකට භාවනාවට බාධා වෙනවා. ඊටාම කලාතුරකින් කෙනෙක් භාවනා කරලා මේ පොතේ තියෙන කාරණා අවශ්‍ය තැනට යොදාගෙන ගොඩ එනවා. ඒ කෙනාටවත් මුලදී කල්යාණ මිත්‍ර ආශ්‍රය දැනුම අවශ්‍යයි. ඒ නිසා මෙතන පිරිස ගත්තාම හැම පැත්තෙම ඉන්නවා. ඒ නිසා මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ ඔක්කොමලා එක එක පෙරහැර එක එක තැන්වල ඉන්න කට්ටිය. එක එක කාට එක එක පැතිවල මේක උදව් වෙනවා. තමා විශ්ීම තමාට මේක කාරණා වටහාගෙන ලෙඩේ වටහාන සම්පූර්ණ වෙන දවසේ එනකොටයි ධර්මය දැක්කයි කියලා කියන්නේ බුදුන් දැක්කයි කියලා කියන්නේ. එතකන් අපි ණයට අරගෙන කල්බදු ක්‍රමයට යන පාවිච්චි කරනවා වගේ තියෙන්නේ. නමුත් නිකමට හිතනද මේ වගේ මනස් භාවනා කරලා මේ වගේ පිටිලා මේ වගේ දෙයකට අහුම්කම් දෙන්නේ නැති භාවනා නොකරන මිත්‍යා දෘෂ්ටික කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට කොහොමනම් මේ වගේ දෙයක් sannivedana කරන්නේ කියලා. නමුත් බලාපොරොත්තු සුන් කරගන්න එපා. ਸਰවඥාංශ බණ කිවි අන්නේම අන්ධ භූත ලෝකයකට. අපි මොකද්ද හේතුව මේ සුළුතරයට අහු වෙලා තියෙනවා. ඒ නිසා ඒක නොකලහක්ක් කියලා හිතන්නේ නැතුව අපිත් ආදර්ශයක් කියලා ඉදිරියට යන ගමන් යම් කිසි කෙනෙක් ඒක පිළිබඳ හැඟීමක් ඇති කර ගන්නවා නම් එයාට රිදෙන්නේ නැති විදිහට මේක ඉදිරිපත් කරන්න තෝරන නිසා අපිත් ශාසනයෙන් වැඩ අරගෙන ඒ ශාසනයෙන් කිරණ තියෙන වැටිලක් කරගෙන ඉදිරි යන ගමන සඳහා මේ ධර්ම දේශනා කරන්නේ ඒ විදිහටම තමන්ගේ ශාසනයටත් බාහිර ශාසනයටත් මේක එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතන නැත කරනවා. ශිරු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැයි මම හිතනවා අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් වගේ ගත වෙලා තියෙන ධර්ම දේශනාවට ඒත් මේ චාරිත්‍රාක් වශයෙන් අර මහත්ය මතු කරා වගේ ඒ වෙලාවටම තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා සඳහා සුළු වෙලාවක් ගන්නවා. ඒ නිසා මේ ඉලි මිලි ඉල්ලප කර මහත්තයා මම ඉල්ලා ඉන්නවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සනන් රත්නදේව එකක් මම අහන්න හිටපු මට හිරිච්ච දෙයක් වහන්සේ මේ දැන් කියන්නේ දුන්නා. එකක් මේ මාර බලවේගයට වුණම ගැන කියන්නේ. මට දේශනා කරන්නේ අධිහිච්ච එකක් මේක මාර අවශ්‍යයක් වෙන්න පුළුවන් නේද කියන්නේ. දේශනා මාරාවේශයක් කියලාද නැත්නම් බුදුහාමුදුරට මාරේ වෙලා මොකක්ද කියන්නේ ඔය ඔය කියන தත්ත්වයේ උද්ගත වෙන්නේ මේ මාරාවේශයක් නිසාද කියන්නේ. අනිස්කාරණේ දැන් අපේ භාවනා කරගෙන යද්දී කොයි වගේ තැන්වලදීද ප්‍රවේශම් වෙන්න ඕනේ කියන්නේ. හැමතැනදී කිසිම තැනකදී පටි ලියාගෙන යන්න බෑ හැමතැනම පටිතද කරන යන්න. ඉතල සීල පටිතද කරන, ඊගාර සමාධි පටිතද කරන, ඊගාර ප්‍රඥා පටිතද කරන. අර තැනදී මට සහැල්ලුවට යන්න පුළුවන් කියලා මේ සංසාරේ අනතුරුදායක නැති එක චිත්තක්ෂණයක් නෑ. ඒක ඉන්ද්‍රිය කට්ටක් ගන්න පුළුවන් තැනක්. ඒක අනිවාර්යයෙන්ම බිම්බෝම්බයක් උඩ ඉන්නා වගේ තමයි. අපි බෙන්ගලින්නේ ලිපතියේ වලවර තෙක්දිය සැලියේ තමයි. පෙන දාපුවා අනිත් පැත්තෙන්ලා පෙන දාන්න ගන්නවා. අපි හවුටි රත් වෙච්ච ගමන් කොජේ එනවා. එතකන් පෙන්කිලි. ඇත්තටම පෙන්කිලනේ ඌ කොක්කට ඊරියන්නේ බලන්නේ අර වතුර ආයිති බලන්නේ මෙහෙට වෙන්නේ ඇතුලේ දිය කෙලිනවයි කියලා. ඒක තමයි කියන්නේ. කිසිම එක චිත්තක්ෂණයක් එක මොහතක ඉසුබුලන්න තරම්වත් ඉඩක් මේකේ නැහැ. භාවනා කරන්න ගියාම තමයි ඒක තේරෙන්නේ ඒ නිසා උගදෙනේ භාවනා කරන්න කැමති නෑ මොකද ඒක භාවනා කරන්න ගියාම ඒක උත්සන්නවට තේරෙනවනේ ගෙදර ඉඳපුව ජොලියක් දාගෙන ඉන්න පුළුවන්නේ ඉතින් ඒ නිසා භාවනා කරනට වැඩිය කැමති නොකර ඉන්න ඉතින් වෙලාදෙනේ කොයි කරලා හරි මේක උත්තේ යන්න ඕනේ ඉතින් සෝනනද ප්‍රසිද්ධ හැම දෙයක් දිහාම සැකයෙන් බලන්නේ විතරක් කියන්නේ හැම දෙයක්ම සානේ Taman දිහා සැකෙන් බලන Tamanගේ හිත දිහා සැකෙන් බලන එදාට සැකේ නෑ පිට දිහා සැකේ බලනවා කියන තමයි ආත්ම දෘෂ්ටි කියන්නේ. බුදුහාමරෝ ඉන්නකම් කෙරුවේ අනුන් අනුන්ට දීනි කියලා. අනුගේ වදිනක බුදුහාමරෝ උඹමයි උඹේ සංඥාව උඹේමයි දේශපාලනඥයෙකුට බලයක් කෙන ඡන්දෙ දුන්නොත් නේ. මාරයට බලේ ඉන්නේ ඡන්දෙ දුන්නොත් විතරයි. කාමච්ඡන්දෙ නැති මිනිහට මාරයා වැඩ කරන්නේ නැහැ. මාරයා වැඩ කරන්නේ කාමච්ඡන්දෙ දීපු මනුස්සයාට. ඉතින් මේ මනුස්සයා තම ඡන්දෙ දීපු ගානට පහෙන් හතරේ ඡන්ද බලයේද තුනෙන් දෙකේ ඡන්ද බලයේද නැත්නම් ඔය වගේ පූට්ටු ආණ්ඩුවක්ද ඒ ඔක්කොම ඔයගොල්ලෝ දීපු ඡන්දේ. මානට කිසිම තැනක බලයක් නැහැ. බඩේ කියන්නේ තියෙනවා ඡන්දෙ දුන්න නැත්තම් බෑ. ඡන්දෙ ගැනීම සඳහා ඒ নানা ප්‍රකාර කරන දේවල් කරනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඡන්ද කරන වෙලාවේදී ඒක ප්‍රශ්නේ නැහැ. මොන විදියෙන් හරි එයා ඡන්දෙ ඉල්ලනවා. ඉල්ලනකොට කරන් තියෙන වැඩ ඔක්කොම කරනවා. ඉතින් අපි ගොත් අපි දන්නේ නැහැ එවිනිය කියව උගරොන් දැන් ඉෂ්ට කරන්නේ නැහැ. මම ඡන්දෙ නම් දුන්න තමයි දුන්න නම් ඊට පස්සේ කතා කරන්නේ. දේශපාලනත් ඒක පැහැදිලිවම කියනවා. ඇත්ත යකින් හොඳයි දේශපාලන. මායя එක කරලා තියෙන්නේ උඹේ කුසල කාමච්ඡන්දේ නැත්තම් මාරට ඇඟිලි ගන්න බෑ. අපි ඉද දීලා ඊට පස්සේ දොස් කියන්නේ බා. ඒක ප්‍රශ්න තියෙන එක සැරයක් දුන්නට හැමදාම යන්නේ නැහැ විනිශ්චය. ඊගාට තාය ඡන්දේ ඉල්ලනවා අපි. ඡන්දේ ඉල්ලනකොට බොහොම බය අදෝ බොහොම ලස්සනට කුලසිනා පාගෙන උමරි පාගෙන ඉන්නේ. ඒකෝට දීලි වලට පස්සේ චතුරු ගන්නවා. එනිසා එක සැරයක් ආවට පස්සේ දෙවෙනි සැරේ ඉවත් අඩු ගන්න කනකොට රාත්තල් ගන්න කිරලා කන්නේ. පළවෙනි ගැටනේ කොච්චර මඩ තියෙනවා කියලා දන්නේ නැහැ කනවා. දැන් බඩේ මෙච්චරක් තියෙනවා කියලා දැන ඊගාසරේ කරනකොට තෙන්න එන්න එන්න ටික ටික ටික ටික ඔබ මේ මොනවද වෙන්නේ? පාලනය කරත් ගන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ බලතල තියෙනවා අපි අසත්ම වෙලා මේ අපායට තීන්දුව වෙච්ච જાතියක් නෙමෙයි. දැන් අපි නම් මෙතන උත්තාවතාජි ගාථා සජ්ජායනා කරලා අපි දත්මස්සවන සතිವಾರයේ දේශනා සතිವಾರයේ සමාප්ත කරමු. තාවතාචගම්මේහි පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා නමෝදන්තු සබ්බ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 මොහෝතු යාව නිබ්බාන පත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය